ගරුතර ස්වාමින් වහන්ස. ආශ්වාස ප්‍රාශ්වාස වාතය එහි ලක්ෂණ හෝ මුල මැද අග බලා සිටීම විදර්ශනා භාවනාවේ වර්ධනය සඳහා අවශ්‍යමද? ශ්වසන වායු ධාරාව දැනීම පමණක් බලා සිටීම වඩා පහසු අතර ආයාසකතර බැවින් තොරය. එවිට ආශ්වාස ප්‍රාශ්වාස සියුම් වීමද පහසුවෙන් සිදුවේ. සක්මන් භාවනාවේදීද යටිපතුල පොළවේ වදින විට වන ස්පර්ශය දෙස පමණක් බලා සතිමත් බවින් පහසුවෙන් ගමන් කළ හැක. එහිදීද එහි විවිධ ලක්ෂණ බැලීමේ විදර්ශනාවේ දියුණුව සඳහා වැදගත්ද. ඔබ වහන්සේට අවබෝධ නොවූ යම් මාර්ග ඵලයක් වේද වහවහ එය අවබෝධ වේවා. ඇත්තටම සතියේ විවිධ පැති තියෙනවා. දැන් ඇත්තටම අපිට පුළුවන් එක අරමුණක සතිමත් වෙන්න පුළුවන්. ඊළඟට අරමුණු රාශියක් තේනකොට ඒ අරමුණු රාශිය පිළිබඳවම සතිමත් වෙන්නත් පුළුවන්. ඉතින් දැන් අපි සාමාන්‍යයෙන් ආනාපාන සතියේ යෙදෙනකොට ඇත්තටම හුඟාක් මේ හුස්ම යම් ලක්ෂණ වලට හිත යොදන්නේ නැතුව නිකාං හුස්ම ගන්නවා හුස්ම හෙලනවා කියන පමණින් නතර වීමක් තමයි හුඟක් වෙලාවට සමත භාවනාවේදී කරන්නේ. අපි උපක්‍රමයක් වශයෙන් ආනාපාන සතිය භාවිතා කළාට නැත්නම් හුස්ම රැල්ල භාවිතා කළාට හුස්ම රැල්ලේ ලක්ෂණ බලන්න යන්නේ නැහැ. ගති ලක්ෂණ බලන්න යන්නේ නැහැ. ඒ තරම්ම දිගද කොටද එහෙම නැත්නම් ඒ ඒවනම් ටිකක් අහුවෙන්නත් පුළුවන්. නමුත් ඒක වදින ස්ථානය අරමුණු කරගෙන ස්පර්ශය අරමුණු කරගෙන උණුසුම් සිසිල් ගති අරමුණු කරගෙන ඒ විදිහට යාමක් නැහැ සමත භාවනාව මූලික කරගෙන කරනකොට ආනාපාන සතියේදී එතෙන්දී අපි උත්සාහවත් වෙන්නේ නිකාම් පුළුවන් තරම් අවධානය නිදැල්ලේ බොහොම සංසිඳවගෙන මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ රඳවනවා ඒ රැඳවීම පහසු කරන්න උපකරණයක් වශයෙන් උදව්වක් වශයෙන් ආනාපාන සතිය භාවිතා කරනවා එතකොට හිතේ එකඟ බව වර්ධනය වෙලා සමාධිය දියුණු වෙලා සෑහෙන්න සමත පැත්තෙන් සෑහෙන්න එතකොට යන්න පුළුවන් ඉස්සරහට. මේකෙත් වරදක් නැහැ. දැන් අපි විපස්සනා පැත්තෙන් යනකොට හැබැයි ආනාපාන සතියේදී මේ ආනාපාන සති හුස්ම රැල්ලේ පවා යම් යම් ගති ලක්ෂණ බලන්න යම් නැඹුරුවක් දක්වනවා යම් කිසි උනන්දු කිරීමක් කරනවා මොකද ඒ හරහා ටික ටික විපස්සනා පැත්තට තමයි අපේ නැඹුරුවක් තියෙන්නේ. අපේ අවධානය යොමු වෙන්නේ. මොකද එතෙන්දිත් අපිට ඇත්තටම මුලින් ආස්වාස ප්‍රස්වාස කියලා අපි පටන් ගත්තට එතන මේ ආස්වාසය කියන්නේ ප්‍රස්වාසය කියන්නේ අපි දීපු නමක්. නමුත් ටික ටික අපි හුඟාක් මේකේ යටට බැහැගත්තාම මූලික ලක්ෂණ වලට ගිහාම එතකොට ආස්වාස ප්‍රස්වාසයේ පවා දැනෙන්නේ ඔන්න හුස්මක් ගන්නකොට ඔන්න අපි තුමු ඇතිල් ලීගෙන යනවා. එතකොට මේ ඒ ස්පර්ශයට ස්පර්ශයක් එතන තියෙනවා කියන එක කෙනෙකුට තේරෙනවා. ඊළඟට ආයි ප්‍රස්වාස කරනකොට ඔන්න වෙනත් තැනක හෝ නැත්නම් වෙනත් නාස්කුහරයක හෝ ඔන්න ඇතිල් ලීගෙන යනවා. ඔන්න ඒ ඇතිල් ලීම හරහා ඒ ස්පර්ශය හරහා ඔන්න අපි තේරුම් ගන්නවා මෙතන ඔන්න ප්‍රාශ්වාසය සිද්ධ වුණා කියලා. එහෙම නැත්නම් හුස්ම රැල්ල ගන්නකොට ආශ්වාසයේදී ඔන්න උණුසුම් ගතියක් නැත්නම් සිසිල් ගතියක් දැනෙනවා. හුස්ම පිට කරනකොට ඔන්න උණුසුම් ගතියක් දැනෙනවා. ඉතින් මේ අර තනිකරම ධාතු ලක්ෂණවල ට නැඹුරු කළා තමයි එතකොට ආනාපාන සතිය පවා කෙරෙන්නේ. ඉතින් ඒක විපස්සනාවට හුඟක් උපකාර වෙනවා. මොකද පස්සේ ඊළඟට ධාතු මනසිකාරයකට නැඹුරු වෙනවා නම් මේ මේ ගත්ත අභ්‍යාසය මේ ගත්ත පෙරහුරුව ඇත්තටම හොඳට භාවිතා කරන්න පුළුවන් හැබැයි ඉතින් වෙහසක් දැනෙනවා නම් හුඟක් හුඟක් මේකේ මුල මැද අග බලන්න ගියාම වෙහසක් දැනෙනවා නම් මේක ටික ටික කරන්න යන්න. ඒ කියන්නේ එකපාරටම අපිට ඒ කියන්නේ අපිටම භවනාවට පටන් ගත්තෙත් අපිටම තාම සතියක් දෙකක් ගිහිල්ලා නම් ඒකපාරටම අපිට මේකේ මුල මැද අග දැනගන්න මේක සංසඳෙද්දී ඒ ගැන අවධානයෙන් ඉන්න මෙච්චරට ඉතින් හැකියාවක් නැහැ. මොකද මේක ක්‍රමානුකූලව වැඩෙන දෙයක්. අපිට මේ අපිට උමනා තරම් වේගෙන් මේක වර්ධනය වෙන්නෙත් නැහැ. ඉතින් අපිට උමනයි හුඟක් වෙලාවට මේ දවස් කීපයක භවනා වැඩමුළුවකදී මේ සියල්ලම කරගන්න ඉතින් අපේ ලොකු කැමැත්තක් තියෙනවා. නමුත් හුඟක් වෙලාවට ඒක එහෙම කරන්න අමාරුයි. මොකද මේවා අන්කින් ධර්මතා වශයෙන් අපේ හිතේ ප්‍රගුණ වේතු ධර්ම. මේක හුඟක් හදිස්සි වෙලා නම් කරන්න බෑ. ඉතින් අර අපි උත්සාහවත් වෙන එක අත්‍යවශ්‍යයි. උත්සාහවත් වෙන්න ඕනේ පුළුවන් තරම් හොඳින් කරන්න. නමුත් ඒ හරහා සමහරලාට අපේ හදිස්සිය නිසාමත් ඔන්න අපි කඩායන වැටෙනවා. ඉතින් එතකොටත් අපි ඒකාතකින් ඒකේ ඒ කඩන් වැටීමත් අත්දැකීමක් කරගන්න ඕනේ. මොකද අපිටම තේරෙනවා මේක මේ මට ඕන විදිහට හසුරවන්න බෑ. මම උත්සාහ කළාට හිත මේ ආනාපානේම තියෙන්න ඕනේ කියලා එයා ඉන්නේ නැහැ. ඊළඟට මට උමනා වුණාට මේ හැම ආස්වාසයක් ප්‍රස්වාසයක් ගානෙම දැක ගන්න ඒ බලා ගන්නත් බෑ. ඉතින් මේ සමහරලාවට මට ඕමනා වුණාට ඔන්න ආස්වාසේ ලක්ෂණ බලන්න මට ඕන මම කැමති ලක්ෂණ නෙමෙයි මේ ප්‍රකට වෙන්නේ. ඉතින් ඔය වගේ හුඟක් තියෙනවා මේකේ කියන්නේ ඉගෙන ගන්න. ඉතින් ඒ ඉගෙන ගැනීම ඇතැම් වෙලාවට අපේ අපි කැමති එහෙම නැත්නම් අපේ හිත සතුටු කරන ඉගැන්වීම් නෙමෙයි. හුඟක් වෙලාවට ඔන්න හිත පිට යාම නිසා. නැත්නම් ආස්වාස ප්‍රසවාසයේ නොදැනීම යාම නිසා. අපි බලාපොරොත්තු වෙච්ච දේ නොවීම නිසා. ඉතින් ඔය වගේ සෑහෙන්න මේකේ ඇද වැටීම් වෙන්න පුළුවන්. ඉතින් මේ ඇද වැටීම් භාවනා ජීවිතේ ලොකු පන්නරයක් ලබලා දෙනවා. සෑහෙන්න ආධ්‍යාත්මික වශයෙන් ශක්තියක් ගොඩනගනවා. ඒ නිසා මේ ඇද වැටීම් පවා කිසිසේත්ම මේ භාවනාවේ කඩාවැටීමක් වශයෙන්වත් එහෙම නැත්නම් ආපහු ගමනක් ගියාවක් නැත්නම් පිරිහීමක් වශයෙන්වත් සලකන්න බෑ. ඒ වෙනුවට අපේ තිබිච්ච යම්කිසි කියන්නේ වීරය පැත්තක් මේ දරා ගැනීමේ ශක්තිය මේ ඔක්කොම මේ වැඩි කරන්න මේ ආධ්‍යාත්මික ගමන හේතු වෙනවා. මේ ඔක්කොගෙම සංකලනයක් තමයි ඇත්තටම අන්තිමට එලි දැකෙන්නේ. එලි දකින්නේ. එහෙම මිසක් නැතුව ගාන්ට වාඩි ගමන් හැම ආස්වාසයක් ගානෙම සතිය පිහිටලා හොඳට සියලු ඒ කියන්නේ දවස් දෙක තුනකින් සියල්ල සම්පූර්ණ වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ කලබල වෙන්න අවශ්‍ය නැහැ. මුලැමැදාග බලන්න ඕනේ වෙහෙසයිය කියලා හිමීට යන්න. හිමීට යනකොට අන්න ටික ටික මේ ආනාපාන සතිය හරහාම ටිකක් හිත එකඟ වෙනකොට සතියේටම හැකියාව එනවා සතියේම තියුණු බව හරහා අන්න සතියෙන්ම ලක්ෂණ පෙන්වලා දෙනවා. අන්න මේ හරියනම් ටිකක් තාම මුල වගේ. කියන්නේ මේ හරියේ තරම් මේ ආස්වාසය වගේ ආස්වාසි බව දන්නවා. නමුත් ඒ තරම් හොඳට දැන් මේ හුස්ම රැල්ල නාසිකාග්‍රේ වදින්නේ නැහැ. ඊටාම සියුම්මයි තේරෙන්නේ කියලා අන්න මුල ප්‍රදේශයක් අහුවෙනවා. ඊළඟට ඔන්න හොඳට ප්‍රකටව වදින්න ගන්න ඔන්න මැද ප්‍රදේශය අහු වෙනවා. ඔන්න ඒක ඊළඟට දුර්වල වෙලා ඔන්න අග ප්‍රදේශය අහු වෙනවා. ඉතින් මේක සතියේ හොඳ දියුණු වීමක් කරාම තමයි කෙනෙකුට අවබෝධ වෙන්නේ. ඒ නිසා උනන්දුවෙන් කරගෙන යන්න ඊළඟට ප්‍රශ්නයක් අහනවා සක්මන් භාවනාවේදීත් ස්පර්ශයට විතරක් හිත තිබීම ප්‍රමාණවත්ද කියලා. ඒකේ වරදක් නැහැ. ස්පර්ශයට විතරක් හිත තියන්න. පස්සේ හැබැයි ටික ටික, කියන්නේ Tamanගේ හිත එකඟ වුණාම, කියන්නේ දැන් හැමදාම එකම විදිහට නෙමෙයි දැන් අපි මේ භාවනාව කරගෙන යනකොට ක්‍රමානුකූලව ටික ටික හිතේ එකඟ බව වැඩි වෙනවා සතිය දියුණු වෙනවා අවධානය හොඳට දියුණු වෙනවා ඒ අවශ්‍ය පමණට වීර්යය යොදන්න අපි ඉගෙන ගන්නවා අන්න එතකොට පුළුවන් වෙහෙසකින් තොරව විස්තර බලා ගන්නත් අපිට අර තාම තියෙන්නේ මේකේ උවමනා පමණට අපිට වීර්යය යොදන්න දන්නේ නැහැ ඉතින් අපි ටිකක් හුඟක් වෙහෙසලා බර කළා ටිකක් ආයාසයෙන් ඔන්න අවධානය යොමු කරනවා. එතකොට අන්න වෙහෙසයි. නමුත් කාලයක් කරනකොට තේරෙනවා මේක මේ තරම්ම මම වැඩි වීරයක් යොදන්න අවශ්‍ය නැහැ. එතන නිකන් අවශ්‍ය පමණට, ඌමනා පමණට විතරක් වීරය දෙවනම් හොඳටම ඇති. මොකද අපි අනවශ්‍ය විදිහට වීරය යෙදුවොත් එකක් වෙහෙසක් දැනෙනවා. අනිත් එක හිත විසිරෙනවා. ඒ අධික වීරය උද්දච්චයට හේතු වෙනවා. උද්දච්චය කියන්නේ හිත විසිරලා යනවා. ඒ නිසා අපි මේවා ඇත්තටම ඉගෙන ගන්න ඕනේ. මේවා මේ මම ඇත්තටම කිව්වට මේවා තම තමා විසින්ම අත්දක ගන්න ඕනේ. එහෙම නැතුව මේ කියන්නේ ප්‍රත්‍යක්ෂ ඥානයක් Taman තුල වැඩෙනවා මිසක් මම මේ කරන්නේ ඊටාම සුළු කාර්යයක් තම තමාම යන ගමනක් මෙතන තියෙන්නේ. ඒ නිසා මේ කඩතොළු වල හැපි හැපි වලවල් වල වැටි වැටි යන තරමට තමයි ඇත්තටම ගමන රසවත් වෙන්නේ. ඒ නිසා ඉවසීමෙන් යන්නයි තියෙන්නේ. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. ආශ්වාස ප්‍රශ්වාස ප්‍රකට වීම නැවතී ඇත. ඒ වෙනුවට ප්‍රකට වන්නේ කයේ සිදුවන්නා වූ වේගයන්ව. මෙම දින දෙක තුල මා පර්යංක භාවනාවේ යෙදෙන විට පිටකොන්දේ සහ දෙකකුල් වල මහත් වේදනාවක් හටගනී. එය භාවනා ඒ භාවනාව කරගෙන යාමට නොහැකි තරම් තත්වයකට පත්විය. නමුත් අද 3 සිට 4 දක්වා පරයන්ක භාවනාවේදී එය වේදනාවක් වශයෙන් මෙනෙහි කරන්නට වූ අතර එම වේදනාව ක්‍රමක්‍රමයෙන් දුරු වී ගියේය. කලින් දින ස්වාමින් වහන්සේ දුන් උපදෙස් පරිදි වේගවත් භාවය තුල වූ සංසිඳුණු తත්වය මෙනෙහි කිරීමෙන් සිතේ සමාධිමත් භාවයක් ඇති වූ අතර බෙල්ලේ වම් පසට කඩා කඩා වැටි තිබුණ බව තුන් වරක්දී පමණ අවබෝධ විය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. මහත්යකද මේ පොඩ්ඩක් එහෙනම් මයික් එකට එනවද? ඔව්. එතකොට මේ කලින් අත්දැක්කේ නැද්ද ඔහොම බෙල්ල කඩා වැටීමක් සිද්ධ වෙලා තියෙන බවක් දැන්ද තේරුණේ එහෙම දෙයක් වෙනවා කියලා? දැන් ස්වාමීන් වහන්සේ අර මතක් කළානේ සංසිඳුම් තත්ත්වය තුළ ඒක වැඩි කරගන්න කියලා. මම ඉතින් අර ඒ ටික ඒ ඒ මේ විදිහට ගියන් පස්සේ විනාඩි 20ක් විතර ගියන් පස්සේ අනුකට තමයි බෙල්ල කඩා වැටීමක් වගේ ඒක දැන් ඒ ඒ දක්වා ඊටාම හොඳ අවදිමත් බවකින් ඊටාම හොඳ සතියකින්ද හිටියේ ඒ කියන්නේ අපි දෙමු දැන් හොඳට සතියෙන් ඉන්නවා. සතියෙන් ඉඳද්දී Tamanට කිසිම පාලනයකින් තොරව මෙම මේ ඉදිරියට හරි පැත්තකට හරි බෙල්ල කඩාගෙන වැටෙනවා. එහෙම දුන්නේ. බෙල්ල මම පතට හැරි ඉල්ලා ටික වෙලාවකින් තමයි මට දැනගන්න හම්බුනේ. නිකන් ඔළුව නිකන් පොඩ්ඩක් හැරීමක්ද උනේ. ඔව්. ආ ඒක නම් ගණන් ගත යුතු නෑ. ඒ කියන්නේ මං හිතුවේ මං අහන ප්‍රශ්නේ දැන් මෙහෙම අපි ඍජුව ඔළුව තියන් ඉන්නවනේ. දැන් අපි හොඳ අවධානයෙන් ඉන්නවා එක වෙලාවක ඉස්සරහාට ඩක් ගාලාම වැටෙනවා. එහෙම දැක්ුණාද? එහෙම එකක් නේ. උනේ නැහැ. දැන් මෙතන උනේ මහත්තයා මෙහෙම ඉන්නවා හැබැයි ටිකක් ඔළුව පැත්තකට හැරිලා. තිබිච්ච ඉස්සරහාට බලා ගැනීම නෙමෙයි පැත්තට බෙරලා වගේ තියෙන්නේ. ආ ඒකේ වැරද්දක් නැහැ. ඒකේ දෙයක් නැහැ. එතකොට දැන් ආනාපාන සතිය මේ දැන් මග හැරිලාද තියෙන්නේ? කියන්නේ දැන් කරෙන්නෙම නැහැ. කරෙන්නෙම නැහැ. වැටෙන්නෙම නැහැ. ඊට පස්සේ අවධානය යන්නේ වේදනාවන්ට. වේදනාවන් වල කොහොමද දැන් නිරීක්ෂණය කරන්නේ? අර වේගවත් භාවය තමයි මිත්‍යකල් තිබුණේ දැන් මේ දැන් දින දෙකක් ඇතුළත තමයි මේ ශරීරයේ කකුල් දෙකේ වේදනාව පිටකොන්ද වේදනාවක් ආවා. ඔව්. ඒකට ඒක මේ දවස් දෙක තුන තිබුණා මේ ඊට පස්සේ අද 3 ඉඳලා 4 දක්වා පරංග භාවනාවේදී දැන් එතකොට අර කම්පන ස්වභාවය දැන් දැනෙන්නේ නැද්ද? දැනෙනවා. දැනෙනවා. හා. කම්පන ස්වභාවය දැනෙනවා. ඒ අතර තමයි මේක ආවේ. දැන් මේක සමනය වුණාද දැන්? එතකොට වේදනාව සමනය වුණා. එතකොට ආයි අරකට යන්න පුළුවන්ද? ආපහු අර තත්ත්වයට ආවා. හරි. එතකොට අර කම්පන ස්වභාවයට දැන් හිත යොදලා ඒක ඔස්සේ ගිහාම ආයි සමනය වීම වෙනවද? සමනය. සමනය වෙනවා. ඊට පස්සේ ආයිත් අර මංකව වගේ ඒ සමනය තුල සමනය වෙච්ච ඒ නිකන් සංසිඳීම තුළ ඉන්න පුළුවන් හැකියාව දැන් තියෙනවද? තියෙනවා. දැන් කොච්චර වෙලා ඉන්න පුළුවන්ද? විනාඩි 5-10ක් වගේ ඉන්න පුළුවන්. 5-10ක්. එහෙනම් තව ඔක දික් කරන්න. තව විනාඩි 20ක් 30ක් විතර තමයි ඉන්න බලන්න. ඒක මේ කියන්නේ ටිකක් දැන් ඔය ඔය ඉරියව්වෙන්ද භවනා කරන්නේ. ඔය ඉරියව්වෙන් ඉන්නේ. ඔය தත්වෙට ඒ සංසිඳීමට යන්න කොච්චර වෙලාවක් ගත වෙනවද? සංසිඳීම. ඔව්. එතෙන්ට යන්න සංසිද්ධිය වෙන විනාඩි තාමනත් මේ භාවනා පටන් ගන්නවත් එක්කම වගේ මට අර ඒ වේගවත් භාවය තමයි දැනෙන්නේ. හා ඔව් වේගවත් භාවය දැනෙන. එතන කෙනවත් එක්කම ඒ වේගවත් භාවය දැනෙනවා. ඔව්. ඊට පස්සේ විනාඩි 5-10ක් වගේ තමයි යන්නේ. විනාඩි 5-10කින් යන්න පුළුවන් අතෙන්. ඔව්. ආ ඒ කියන්නේ නරක නෑ. ඒ කියන්නේ වාඩි වෙනවා ආනාපානයක් දැනෙන්නේ අර වේගවත් කම්පන චංචල සබහායේ දැනෙනවා. ඒකට විනාඩි 10ක් විතර හිත පවත්නකොට අවධානයෙන් ඉන්නකොට ඒ ටික බොහොම සංසිඳිලා යනවා. ඒ සංසිඳීමේ හිත පවත්වන්න පුළුවන්. එහෙමයි. හරි. ওই විදිහට කරගෙන යන්න. දැන් ඒ සංසිඳීම තුල පවත්නකොට වෙන අරමුණු ආවට පුළුවන් නම් ඒවට හිත නොදායින්. දැන් වේදනාවක් එන්න පුළුවන්. නමුත් පුළුවන් නම් උත්සාහ කරන්න වේදනාවටත් හිත නොදායින්. සිතුවිලි එන්නත් පුළුවන්. ඒකටත් හිත නොදායින්. ආනාපානටත් හිත නොදායින්. සංසිඳීම තුල ඉන්න. ඒක පොඩ්ඩක් හුරු කරන්න ඕනේ. ඔතන පොඩ්ඩක් තියෙනවා මේ කියන්නේ මුලදී ටිකක් මේ අමාරු ගතියක් තේරෙයි. නමුත් ඔතන හොඳට පුරුදු කරාම සෑහෙන කියන්නේ සංසිඳීම කියන්නේ සංසිඳීමක් නෙතේ නේද? සංසිඳනවා කියන්නේ එතනම නිවීමක් තේනවා. එතන සෑහෙන අපි ඉස්සරහට කියන්නේ විපස්සනාවේ යන්න තියෙන මේ මූලික තැනක් අහු වෙනවා. ඒ තැන අපිට ටිකක් ප්‍රගුණ කරනකම් ඒකේ වටිනකමක් ඇත්තටම තේරෙන්නේ නැහැ. ඒ නිසා ඕක ටිකක් ප්‍රගුණ කරන්න. විනාඩි 15 30 45 හරි කමන්නේ. එතන හොඳ අවධානයෙන් ඉන්න මුකුත් වෙන අරමුණක් නැහැ. නිකන් අවධානයක් විතරයි තියෙන්නේ. බොහොම සරලයි. ඊටාම සරලයි. ඒ ඒ අවධානය තුල සතියෙන් ඉන්න. එච්චරයි තියෙන්නේ. මුකුත් නොකර ඉඳීම තමයි උතන ප්‍රධානම දේ. අරමුණක් දෙන්නෙත් නැහැ. වෙන වෙන දෙයක් හිතන්න යන්නෙත් නැහැ. හිතලා මුකුත් කරන්න යන්න එපා. හිතලා මුකුත් කරන්න යන්න එපා. ඒ සංසිඳීම තුළ නිස්කලංකව ඉඳීම විතරයි කරන්න තියෙන්නේ. හොඳයි හොඳයි. දැන් සක්මන් භාවනාවේ යෙදෙනකොට කොහොමද තත්ත්වය? සක්මන් භාවනාව මේ සාමාන්‍යයෙන් සක්මන් භාවනාව වම දකුණ කියලා තමයි මම සක්මන් භාවනා කරන්නේ. ඒ අතරතුර වම කියනකොට ඒ තීජ තියෙන සතියෙන් තමයි ඒක කරන්නේ. ඔව්. ඒකේ වැඩි වෙන මේ විශේෂ අවබෝධයක් ආයෙ නැහැ සම්බාන. ඔව් කමන්නේ. දැන් වම දකුණ කියන්න අවශ්‍යත් නැහැ. කියන්නේ නැතුව නිකන් කයට නිකන් එහාට මෙහාට ඇවිදින්න දෙන්න. එයාට يعني කය දැන් කය දැන් මගේ නොවන විදිහට කයට නිකන් එහාටයි මෙහාටයි ඇවිදින්න දෙනවා. මහත්යට තියෙන නිකන් අර වෙනත් කෙනෙක් ඇවිදින දිහා අපි නිකන් ඒ තරම් ගානක් නැතුව බලන් ඉන්නේ. බොහොම සැහැල්ලුවෙන්. අන්න ඒ වගේ කය දිහා බලන් ඉන්න. දැන් හුඟා අරමුණට බර කළා හිත යොදන්න එපා. විස්තර බලන්න යන්න මොකක්වත් එපා. බොහොම සැහැල්ලුවෙන් කයට ඇවිදින්න දීලා අපිට තියෙන්නේ නිකන් සුළුවෙන් දැනුවත් වීමක් විතරයි. ඒ ඒ தත්ත්වය පවත්වන්න. අනිත් එක අනිත් කටයුතු කරනකොටත් පුළුවන් තරම් බලන්න හිතට ලොකු අරමුණු දෙන්න යන්නේ නැතුව හිත ටිකක් නිදහස්ව තියාගන්න බලන්න. හොඳයි. හොඳයි. දරුවන් සර්. දරුතර ස්වාමින් වහන්සේ මා පැවිදි ජීවිතයට ඇතුළත් වී මාස 7කි. දින 10 සහ දින 10 සහ දින 7 භාවනා වැඩසටහන් දෙකකට සහභාගී වී ඇතෙමි. ඒ අවස්ථාවන්හිදී සමාධියට සමවැදී විනාඩි 15ක් පමණ සිටීමට හැකිවිය. එහෙත් ඊයේ සහ අද පස්වරු 3ට පර්යංක භාවනාවේ යෙදී සිටින විට හුස්ම රැල්ලට සිහිය පිහිටුවාගෙන සිටියේදී ආශ්වාස ප්‍රශ්වාස දෙකම ක්‍රමයෙන් සිඳී ගොස් පෑ එකහා එකලක් සමාධියේ සිටීමට හැකිවිය. මාහට තව ඉදිරියට යාමට කල යුත්තේ කුමක්ද උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ හා උතුම් වූ නිර්වාණයම ප්‍රාර්ථනා කරමි. පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද කාගෙද කියලා? ඔව්. ඔව් පොඩ්ඩක් කියන්න. මෙතන ඒ සමාධියේ ඉන්නකොට මෑණියන්ට හොඳට අවදිමත් බවක් තියෙනවද? නැත්නම් හිත නිකන් නිදිගත් ස්වභාවයක්ද තියෙන්නේ? නැත්නම් මේ හිතේ එකඟ බවක් එක්ක හොඳ අවදියෙන් ඉන්න පුළුවන්ද? අවදියෙන් ඉන්න පුළුවන්. අවදියෙන් ඉන්න පුළුවන්. කියන්නේ ඕන තරම් දැන් පැයක් ඉන්න පුළුවන්. පැය එකයි කාලක් නොදෙනින් ඉඳලා තියෙනවා. ඉඳලා තියෙනවා. ඒක තමයි ඒකේ කියන්නේ දැන් ඔය සමාධියට යන්න කොච්චර වෙලා ගත වෙනවද? වාඩි වුණාට පස්සේ. විනාඩි 3ක් වගේ. කියන්නේ ආනාපාන සතිය සංසිඳලා තියෙනවා ටංගාලා ඒකෙන් පොඩ්ඩක් ගත්තට පස්සේ ආයෙ හිත එකඟ වෙනවා. එහෙමයි. හොඳයි. ඒ වෙලාවේදී නාසිකාග්‍රේ ප්‍රදේශයේද හිත අවධානයේ තියෙන්නේ. කියන්නේ නතර වෙලා වගේ තියෙන්නේ. එකඟ බව තියෙන්නේ නාසිකාග්‍රේ ප්‍රදේශයේද නැත්නම් කය පුරාද? කය තුලද? කය තුල. කය තුල තියෙනවා. එහෙමනම් හරි. එහෙමනම් කයේ කයේ දැන් ඒ වෙලාවට මොනවාක්වත් දැනෙන්නේ නැද්ද? සැහැල්ලු බවක්. සැහැල්ලුයි. එහෙම බවක් දැනෙනවද? හරි. ඊළඟට මේ කය ස්පර්ශලා තියෙන තැන් දැනෙන්නේ නැද්ද? එහෙම දැනීමක් බලන්න මේ කියන්නේ දැන් ආනාපානියෙන් ටිකක් දුර යන්න හුඟාක් පැය එකමාරක් ඉන්නේ නැතුව පැය විනාඩි 15ක් විතර ඉන්න. දැන් හිත එකඟ වෙනවා. ඒ කියන්නේ හුස්ම රැල්ල සංසිඳලා තියෙන දැනටමත් ඒ සංසිඳිච්ච හුස්ම රැල්ල තුල එහෙම නැත්නම් ඒ නාසිකාග්‍රේ ප්‍රදේශයේ පැය කාලක් විතර හිත පොඩ්ඩක් රඳවගෙන ඉන්න. කියන්නේ සක්මණෙන් ඇවිල්ලා වාඩි වෙලා නාසිකාග්‍රේ ප්‍රදේශයේ අවධානය රඳවගෙන ඉන්නවා. එතකොට තියෙන්නේ ඊටාම සංසිඳිච්ච ආනාපාන සතිය. ඒකේ රඳවගෙන ඉන්න පැය කාලක් විතර. රඳවගෙන හිටියට පස්සේ අර හුඟා ගැඹුරට ගියොත් අපිට මොකක්වත් අහුවෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා. ඉතින් අර පැය කාල හොඳටම ප්‍රමාණවත් වෙයි. ඊළඟට බලන්න මේ කයේ වැදිලා තියෙන ටැංක්. يعني වාඩිලා ඉන්නකොට වැදිනවනේ මේ මේ එක්කෝ වාඩිලා ඉන්න කුට් කොට්ටේ වදිනවා නැත්නම් පාද ස්පර්ශ වෙනකොට ඒ ස්පර්ශ තැන්වල වදිනවා අත් දෙක තියන් ඉන්නකොට මේ තැන්වල තැන් වදිනවා අන්නේ තැන්වලට අවධානය යොමු කරන්න දැන් මේ එකඟ බව අනිවාර්යයෙන්ම මේ කය පුරා අපිට ඕන ඕන තැනට ක්ෂණිකව යවන්න පුළුවන් විදිහට හදා ගන්න ඕනේ ඒ නිසා මේ ඒ වදිච්ච තැන් Tamanගේ අවධානයට හසු කරගනිමින් හොඳට ප්‍රකට වෙන තැනට ඉස්සෙල්ලා අවධානය යොමු කරන්න අවධානය යොමු කළා එතන එතන අවධානය යොමු කරාම තේරෙවි දැන් මෙතන තිබිච්ච හිත මෙතන තිබිච්ච එකඟ බව නිකන් එතෙන්ට යනවා වගේ. එතකන් එතකන් ඒ දිහා බලාගෙන ඉන්න. බලාගෙන හොඳට අවධානයෙන් ඉන්නයි තියෙන්නේ. ඊළඟට ආයෙ තව තැනකට දානවා. එතන ඒ තවත් දැනෙන තැනකට දැනෙන තැනකට දානවා. ඒ දිහත් හොඳට නැවතිලා බලන් ඉන්නවා. ආයෙ තව දැනෙන තැනකට දානවා. බලාගෙන ඉන්නවා. ඔහොම කරනකොට හිත විසිරුනොත් විතරක් ආනාපානෙට එන්න. නැත්තම් ආනාපානෙට එන්න අවශ්‍ය නැහැ. ඔය විදිහට කය පුරා දැන් පොඩ්ඩක් හිත හසුරවන්න මේ උත්සාහවත් වෙන්න අර අර තරම්ම දැන් සමාධියෙන් ඉන්න යන්න එපා. හොඳයි. සක්මන් භාවනාවක් කරනවද? හොඳයි. ඒ ඒකෙදිත් බලන්න දැන් හොඳට මේ මෙනෙහි කිරීමක් කරනවද තාම? සක්මන් භාවනාවේ. මෙනෙහි කිරීමත් නතර කරන්න. මෙනෙහි කිරීමක් අවශ්‍ය එකක් නැහැ දැන්. දැන් බලන්න පාදයේ කියන්නේ දැනෙන ස්පර්ශයත් එක්කම අරන් යන්න පුළුවන්ද කියලා බලන්න. ඒ කියන්නේ මුලදී අර එකඟ බවක් නැත්තම් තමයි අපි මෙනෙහි කිරීම පාවිච්චි කරන්නේ. දැන් හිතේ එකඟ බව ඇති වුණාට පස්සේ ඕනනම් විනාඩි කීපයක් මෙනෙහි කරන්න. මෙනෙහි කළා ආයි සතිය හදාගන්න. සතිය හදාගත්තට පස්සේ මෙනෙහි කිරීම නතර කළා බලන්න මේ ස්පර්ශයත් එක්ක මේ වදින වදිනකොට තේරෙනවනේ යම් යම් දේවල්. අන්නේ දැනීමත් එක්ක හිත සංසිඳීමෙන් යුක්තව තියාගෙන යන්න. එතකොට හරි සරලයි. වම් පාදයේ පොළවේ ස්පර්ශ වෙනවා. ඒ දැනීමත් එක්ක සතියෙන් ඉන්නවා. ඔන දකුණු පාදයේ වදිනවා. ඒ දැනීමත් එක්ක සතියෙන් ඉන්නවා. සිතුවිලි ආවොත් ඒවයෙන් ලොකු කරදරයක් නැත්තම් ඒවා යන්න ඇරලා ආයි මෙතෙන්ට ගන්න. හොඳයි හොඳයි. හොඳයි තේරුවන් සන්නයි. තේරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ආනාපාන සති භාවනාවට සිත යොමු කරමින් සිටින විට හුස්ම රැල්ල නොදැනී පාවෙනවා මෙන් දැනුණා. සිතට ලොකු සතුටක් සැහැල්ලුවක් දැනුණා. මෙසේ සිටින විට එම සතුට ටිකෙන් ටික අඩු වී සාමාන්‍ය තත්ත්වයට පත් වුණා. එම ස්වභාවයද ටිකකින් නැතිව ගියා. මෙසේ සිටින විට ශරීරයේ අත ප්‍රදේශයේ වේදනාවක් දැනුණා. එයට සිත යොමු කරන විට ටික වේලාවකින් නැතිව ගියා. මෙසේ සිටිනා විට අතේ ඇඟිලි ටිකේ පටන් ජොයින්ට් වී තිබෙන ශරීරයේ කොටස් ගැලවි ගැලවි පා මුලට වැටෙන්න වැටෙන්න ගත්තා. මම තිගැස්සিলা ශරීරය අතගාලා බැලුවා. මුකුත් වී තිබුණේ නෑ. මම ආයමත් භාවනාවට සිත යොමු කළා. නැවතත් ඒ අයුරින්ම දර්ශනය වුණා. ශරීර කොටස් ගැලවි ගැලවි පාමුලට වැටෙන්න ගත්තා. ඒ දෙස බලමින් භාවනා වැඩුවා. මේ වැටහුණු විදිහ හරිද වැරදිද යන්න පහදා දෙනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. එසේම ශරීරයේ එසේ වුවත් සිත පැවතුණා. මෙම සිතේ පැවැත්ම නැති කරගන්නේ කෙසේද? මෙයට උපදේශයක් ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මෑණියංගද? ඔව්. මේ දැන් ඇත්තටම මේ අවධානය පවත්වන්න දැන් කරලා තිනවා හරි හොඳටම හොඳයි. දැන් ආනාපානයෙන් හිත එකඟ වුණා, සැහැල්ලු වුණා. ඒ සැහැල්ලුවට අවධානය යොමු කළා. එතකොට ඒ සැහැල්ලුවත් ඔන්න නැත්නම් සතුටත් ඔන්න ක්‍රමක්‍රමයෙන් වෙනස් වුණා. ඊළඟට වේදනාවක් ආවා. ඒකටත් දැම්මා. ඒකත් වෙනස් වුණා. ওই විදිහටම දිගටම කරගෙන යන්න. අර කෑලි වැටෙනා වගේ දේවල් දැනුණට ඒව ගැන හිතන්න යන්න එපා දැන්. ඒවා දැන් දැන් අවධානය යොමු කරනකොටත් දැන් නම් දෙන්න යන්නත් එපා. දැන් අපි නම් දෙනවානේ දැන් නම් මේ ධනහිස, මේ විලුඹ, මේ අත කියලා අපි නම් දෙනවානේ. ඒ නම් දීම පවා කරන්න එපා දැන්. තවත් සරල කරගන්න. නම් දෙන්නවත් එපා. නිකන් දැන් අතන ආනාපාන සතියෙන් එකඟ වෙච්ච හිත සතුටින් තේනවා. සැහැල්ලුවෙන් තේනවා. ඒ සතුට තමයි දැන් අපේ අවධානයට ලක්ුණේ. ඒ සතුට ඔන්න අඩු වෙලා ගියා. හැබැයි ඔන්න දැන් කොහේ හරි වේදනාවක් ආවා. ඒ වේදනාව කොහෙද කියලා නමක් දෙන්න එපා. නිකන් ඒ වේදනාවට දැන් අවධානය යොමු කරනවා. එන්න ඒ ඒ වේදනාව ඔන්න වෙනස් වෙනවා. නැති වෙලා යනවා. ඔන්න ආයි කොහෙදෝ මන්ද වේදනාවක් එනවා. තන හොයන්න යන්න එපා. එතෙන්ට යොමු කරන්න. ওই විදිහට කරගෙන යන්න. ඊළඟට අර කෑලි වැටෙන එක මං හිතන්නේ නැතරලා යයි. ඒක ගැන එච්චර මේ කරදර වෙන්න අවශ්‍ය නැහැ. දැන් ඒ කියන්නේ අපේ අර කය කයේ සංඥාව දැන් දුර වෙයි. කියන්නේ දැන් කයක් කියලා දැන් අපි තියනවනේ මේ කෑලි ගොඩක් මුට්ටු කරගෙන ඉන්න කය තියනවනේ. ඒ කයේ සංඥාව අයින් වෙලා දැන් තියෙනවා වේදනාව ටිකක් විතරයි. දැන් තියෙන නිකන් දැනීම් ගොඩක් විතරයි. ඒ දැනීම් ගොඩ තියෙන තැනක්වත් වැටහෙන්නේ නැහැ. ඒකේ වරදක් නැහැ. දැන් ඒව හොයන්න යන්නත් එපා. ඊළඟට හිත තියෙනවා කියලා කියන එකෙන් මොකද්ද අදහස් කරේ? තාම හිත තියෙනවා කියලා ලියලා තියෙන්නේ ඒක මොකද්ද අදහස් කළේ? ශරීරයේ ඒ විදිහට දකින්න ලැබුණත් මේ හිත බලන් ඉන්නෝ ඒ දෙක. ඔව් ඒක හිත නැති කරන්න බෑ. <laughs> ඒ කියන්නේ මේ දැන් ඔතන හිත නෙමෙයි. ඇත්තරම දැන් පොඩ්ඩක් ඉතින් මොකද්ද? සුතමේ ඥානෙ පැත්තෙන් විස්තර කරනවා නම් දැන් අපි මෙතන මුලදී ඔන්න ආනාපාන සතිය වශයෙන් ඔන්න ඒකේ දේවල් වැටහුණානේ. අපිට ඇතිලීම් වශයෙන් ස්පර්ශ වීම වශයෙන් ඔන්න වැටහුණා. එතන තියෙන ඔන්න රූප ධර්ම ටිකක් තියෙන්නේ. ඒ රූප ධර්ම ටික තේරුම් ගත්තේ සිතින්. එහෙම නැත්නම් නාම ධර්ම හරහා. ඔන්න දැන් මේ දෙක වෙන් වුණා. දැන් ඉස්සෙල්ලා මම කියලා හිතාගත්ත දේ දැන් ඔන්න කෑලි දෙකක් තියෙනවා. හොඳට තේරෙන මේ කයේ කයේ සියුම් වෙච්ච ප්‍රදේශයක් තියෙනවා. දැනෙන්නේ දැන් මේ අවස්ථාවේදී අනිත් මේ ඕලාරික රළු කයක් නෙමෙයි මේ පොඩි දැනීම් රාශියක් විතරයි තියෙන්නේ. කියන්නේ අහලා තියෙනනේ ධාතුන් සතර මහා ධාතුන්ගේ මූල ලක්ෂණ ටික දැන් දැනෙන්නේ. මේ මූල ලක්ෂණ ටික කියන්නේ එන්න සතර මහා ධාතු කියන්නේ රූප කොටස් ටික. එතකොට මේ රූප කොටස් ටික තේරුම් ගන්නේ නාම ධර්ම හරහා. දැන් ඔන්න නාම ධර්ම ටිකයි රූප ධර්ම ටිකයි තියෙනවා. දැන් රූප ධර්ම ටික ටික ටික ගෙවිලා යනවා. දැන් ආයි නාම ධර්ම වල තමයි දැන් ඊළඟට දුවන්නේ වේදනාවල් පසන හර යනකොට. දැන් ඔන්න මේ නාම ධර්මම නාම ධර්ම වලින් තේරුම් ගන්නවා. දැන් එහෙම තේරුම් ගන්නකොට ඔන්න මේ වේදනාවනුත් සංසිඳනවා. ඊට පස්සේ මේ නාම ධර්ම ගැනමයි කතාව දුවන්නේ. ඊට පස්සේ චිත්තානුපසනාව ධම්මානුපසනාව හරි මේ හැටියට මෙතනදී ඒ කියන්නේ චිත්තානුපසනාවක් වෙන්න නම් හිත ප්‍රාණවත්ව තියෙන්න ඕනේ. හිත කියන්නේ නිකන් සැඟවුනොත් එහෙම නැත්තම් නිදිබත් නිදිමර දිදිබර ගතියකට ගියොත් එහෙම මේක කරන්න බෑ. එහෙනම් ඒකයි හොඳ අවදිමත් බවක් මුළු කාලය පුරාම පවතින්න ඕනේ. ඒ අවදිමත් බවෙන් සැහැල්ලුවෙන් ඉන්න. දැන් ඒ කියන්නේ හිතට මොනාහරේ එනවනම් එන්න දෙන්න. කියන්නේ දැන් අර කලින් කලින් දැන් අපි හිතට එනකොට සිතුවිල්ලක් මාක් හරි සිතුවිල්ල සිතුවිල්ලක් කියලා පන්නලා දානවනේ. එහෙම කරන්න යන්න එපා. දැන් මේ එකඟ වෙච්ච හිතෙන් දැන් මේ සිතුවිලි දිහාත් බොහොම මධ්‍යස්තව බලන්න. දැන් මේ සිතුවිලි එනවා. දැන් අපි තුමු වේදනාව බල බල හිටියා. වේදනාව තුනී වෙලා ගියා. දැන් සැහැල්ලුවෙන් ඉන්න. මොකුත් ඒ කියන්නේ හිතට පොඩ්ඩක් නිදහසක් දෙන්න. පොඩ්ඩක් එළියට යන්න නිදහසක් දෙන්න බලන්න කොහෙටද යන්නේ. අපි තුමු ඔන්න මාක් හරි දැන් මතක් වුණා. මේ මතක් වෙච්ච දේ දේ දේට අහු වෙන්නේ නැතුව බලන් ඉන්න. තේරෙනව නේද වැඩේ? ඒ කියන්නේ දැන් චිත්තානුපසනාවේ යනකොට ප්‍රධානම දේ තමයි හිතට එන අරමුණු වලට අහු නොවීම. දැන් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම චිත්තානුපස්සනා කොටසදී කියනවා මේ මුට්ටස් සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං න වදාමි කියලා. ඒ කියන්නේ දැන් අපිට මුලා වෙච්ච සතියක් නම් තියෙන්නේ. ඊළඟට ඒ තරම් හොඳ සම්පජඤ්ඤයක් නැත්තම් තාම සියුම් සතියක් නැත්තම් තාම චිත්තානුපස්සනාව කරන්න සුදුසු නැහැ. එහෙනම් හැබැයි දැන් ඔන්න ටික ටික මේ පැත්තට තමයි කිට්ටු කරන්නේ. ඒ නිසා එතෙන්දී අලුතෙන් මුකුත් හිතලා හිතන්න යන්න එපා. يعني විතර්ක කරන්න යන්න එපා. විතර්ක බොහොම සංසිඳලා හිත නිස්කලංකව තියෙනවා. හැබැයි නිදහසේ තියෙන්නේ. දැන් කලින් තරම් තරවටු කරලා මේ බලෙන් තියන් ඉන්නව නෙමෙයි ටිකක් දැන් ප්‍රැල් බුරුල් කරලා අතරලා දාලා තියෙන්නේ. ඔන්න එතකොට එයා යනවා කොහෙට හරි. ඔයා යන ඔන්න අපි තුමු ද්වේෂයකට යනවා. ඔන්න රාගයකට යනවා. ඉතින් ඒවත් නිකාන් දැනගන්න තියෙන්නේ. ඔන්න රාගයකට ගියා මේ කොහොමද රාගය ඇති වුණා. ඔන්න රාගේ අපි පෝෂණය නොකළ නිසා ඔන්න එයා දුරලා ගියා. ඔන්න එයා ගිහින් ද්වේෂයක් අල්ලගත්තා. ඔන්න එයා මතු වුණා. ඉතින් ඔය ඒක දිහා බලන් ඉන්නවා. ඔන්න එයා පොඩ්ඩක් දැඟලුවා. ඔන්න ගියා. බලන් ඉන්නවා. ඊටාම සරලව යන්නේ. ඔය විදිහට යන්න මේ දැන් අර ශරීරෙට කෑලි වලට නම් දෙන එක හිමීට අතරින්නයි තියෙන්නේ. හොඳයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම දැනට වසර 6 සිට 7ක සිට ගුරු උපදේශයකින් තොරව භාවනා කරගෙන ආවෙමි. පළමුව ආනාපාන සති භාවනාව කළෙමි. වසර දෙකක් පමණ භාවනා කරන විට මා ඉදිරියේ ඇට සැකිලි වැනි රූප දිස්වෙන්ට පටන් ගන්නා ලදී. සාමාන්‍යයෙන් පැයක් පමණ හොඳ සතියෙන් ආනාපාන සති භාවනාව කරන්නට පුළුවන්කම තිබේ. ඊට පසු මම භාවනා කර්මස්ථානය වෙනස් කර බුද්ධානුස්සති භාවනාවට හුරු උනේමි. එහිදී නොඑක් නොඑක් අවස්ථාවල ලස්සන බුද්ධ ප්‍රතිමා චෛත්‍ය පේන්න සිදු වුණේ. මේවා බල බල ටික කාලෙ මේවා බල බල ටික කාලයකින් නව සීවතික භාවනාව කරන්නට පටන් ගනිමි. ගතිමි. පැය දෙකක් පමණ එක් දිනකට භාවනා කරන්න පුළුවනි. මෙම භාවනාවක්ද මෙනෙහි කිරීමක්ද කියා වැටහීමක් නොමැත. මෙයින්ද අයින් වී නැවත ආනාපාන සතිය දැන් වසරක සිට කරමි. එහිදී විනාඩි 40ක් පමණ හොඳ සිහියෙන් ඉන්න ඉන්න ඉන්න විට ඇඟ සම්පූර්ණයෙන්ම ගැසී යනවා. මීට අමතරව එහෙම ඉන්නකොට මුහුණට ඉර අවුව පෑවුවා හරි ටෝච් ලයිට් එකක් වදිනවා වගේ එකපාරටම රශ්මියක් වදිනවා. එහෙම ටික වේලාවකදී මුහුදේ රළ පාවෙනවා වගේ මගේ ඉස්සරහා කැළඹීමක් සිදු වෙනවා. එවිට ඇස්සැරලා නැවත ආයාශයෙන් ඇස්සැරලා නැවත ආනාපාන සතියට යන්න පුළුවන්. ගරුතර ස්වාමින් වහන්සේ භාවනා කර්මස්ථාන අතර පැටලීමක් සිදු වෙලා තියෙනවාදැයි සැකයක් ඇති වෙනවා. සක්මන් භාවනාව නම් මමට නම් මම ආධුනිකයි. දැනට කරගෙන යනවා. කරගෙන යන්නත් පුළුවන්. තවදුරටත් ආනාපාන සතිය කිරීමේදී මොකක්ද කළ යුත්තේ කියා පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබී මේ ආත්ම භාවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා තෙරුවන් සරණයි. ආනාපාන සතිය කරනකොට දැන් ඔය වගේ මේ ආලෝක ස්වභාවයෙන් එන්න පුළුවන්. මට පොඩ්ඩක් කාගෙද කියලා දැන් ඔව්. එතකොට චුට්ටක් දෙන්න කොහොමයි කියලා. හුස්ම රැල්ල කියන්නේ අවධානය තියෙන නාසිකාග්‍රේ ප්‍රදේශයේද? ඔව්. එතන අවධානය තියෙනවා. මේ ඊටාම සරලව නිකන් ආස්වාස ප්‍රස්වාස කියන මට්ටමින්ද මෙනෙහි කරන්නේ. එහෙම. හොඳයි. එතකොට එහෙම කරගෙන යනකොට දැන් අපි තුමු ඇටසැකිලි වෙනවා කියලා. ඒවා සම්පූර්ණයෙන් අතහැරලා දාන්න. ඒ එකක්වත් ඔස්සේ යන්න එපා. ඒ කියන්නේ ඒ වගේ දේවල් කියන්නේ රූප බුදු බුද්ධ රූප ඇටසැකිලි මලගිය කවුරු හරි ඒවා කතන්දර පේනවනම් ඒ ඔක්කොම අතරින්. ඒකක ඒ එකක්වත් ඔස්සේ යන්න එපා. ඊළඟට අර දැන් කියලා තියෙන්නේ නිකන් ටෝච් එකක් ගහුවා වගේ පේනවා කියලා. ඒක හැම හැම මේ පරයන්කක් ගානෙම වෙනවද දැන්? හැම එකක් ගානෙම වෙන්නේ. වෙන්නේ නැද්ද? වෙන්නේ බලන්න දැන් ඒක ගැන හොයන්නේ නැතුව එහෙමනම් ආනාපාන සතිය ඔස්සේම යන්න බලන්න දැන් මුලැමැද අග වශයෙන් ආස්වාස ප්‍රස්වාස බලනවද? මුලැමැද අග වශයෙන් බලන්නේ නැහැ. නාසිකාග්‍රේ දැන් හුලම් පාරක් තියනා වගේ හැමතිස්සෙම වගේ ඒක තේරෙනවා. ඒ ඒක තව පොඩ්ඩක් දැන් තියුණු කරගන්න තියෙන්නේ. දලන්න දැන් මේ හුලම් පාර දැන් ඔන්න ආස්වාසයක් තියෙන. කියන්නේ මේ ආස්වාසයේ ප්‍රස්වාසයේ වෙනස තේරෙන්නේ නැද්ද දැන්? තේරෙනවද? සාමාන්‍ය යන්තම් මට මේ වගේ තේරෙනවා. එතකොට බලන්න සමහරට ඒ තේරෙන අවස්ථාවේදී බලන්න දැන් මේ පුළුවන් ද දැන් ආස්වාසයක් ගත්තාම ඒකේ තියෙනවා නිකන් චක්‍රයක් වගේ ස්වභාවයක් තියෙනවනේ. ඔන්න ඊටාම සියුම්ම පටන් ගන්නවා. ටිකක් වැඩි වෙනවා. ඔන්න ඊටාට සියුම් වෙලා නැතිලා යනවා. ප්‍රාස්වාසයේත් ඔන්න සියුම්ම පටන් ගන්නවා. ටිකක් වැඩි වෙලා ඔන්න දියුණු මේ ආයි අඩු වෙලා යනවා. දැන් මේ දෙක අතර නිකන් හිස් අවකාශයක් වගේ තියෙනවා. ඒක එහෙම අහුවෙලා නැද්ද? අහුවෙලා තියෙනවා. අහුවෙලා තියෙනවද? එහෙමනම් ටිකක් ආයේ නිකන් අරමුණ ටිකක් දුර්වල වුණාම තියෙනවනේ යම්කිසි ස්වභාවයක්. අන්න ඒ ස්වභාවය වැඩිපුර ඒ කියන්නේ ඒ ස්වභාවය ක්‍රමානුකූලව වැඩි වෙයි. දැන් කලබල කරොත් එහෙම ඔක්කොම අවුල් වෙනවා. ඒ කියන්නේ දැන් දැන් අර ටෝච් එක ගැහුවාම S2 ඇරියොත් ඒත් අවුල්. ඒ ඒවත් කරන්න යන්න එපා. කියන්නේ දැන් සමත පැත්තෙන් යනකොට ඒ වගේ ආනාපාන සති නිමිත්තක් කියලා මේ සමාධි නිමිත්තක් එන්න පුළුවන්. ඒක බොහොම ප්‍රබාෂරයි. කියන්නේ කෙනෙකුට මුලින් ඒ තරම් ප්‍රබාෂර වෙන්නේ හැබැයි ටික ටික ඒක වර්ධනය වෙලා ප්‍රබාෂර වෙන්න පුළුවන්. ඒතකොට නිකන් ඉරප්පෑවෝ වගේ. හැබැයි ඒත් ඒක දිහා එක පාටම බලන්න යන්නත් එපා. ඇස්සරින්න ගියොත් ඉතින් ඔක්කොම ඉවරයි. ඉතින් ඒ හින්දා මේ ඇස්සරින්නත් එපා. සාවධානව ඉන්න විතරයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි තුමු ආනාපාන සතිය ඔස්සේම යනවා. ඒ යනකොට අපි තුමු ඔන්න එලියක් පේනවා. දැන් අර වෙන දේවල් නෙමෙයි මං කියන්නේ එලියක් විතරයි. ඒ එලිය අපි තුමු නිකන් පැත්තට වගේ තියෙන්නේ. එතකොට අතල්ලා දාන්න. ඒ ගැන අවධානය යොමු කරන්න එපා. ආනාපාන සතිය ඔස්සේම යන්න. ඔන්න අපි තුමු එලිය ඉස්සරහා එනවා. يعني නාසිකාග්‍රයේ ප්‍රදේශයේම තමන්ගේ අවධානය තියෙන හරියටම දැන් එළිය ඇවිල්ලා නිකන් අතර වෙලා වගේ තියෙනවා. එහෙමනම් ඒත් එකපාරටම බලන්න නැතුව මේකත් ඔස්සේම යන්න. දැන් මේකත් හුඟක් සියුම්. මේක ඔස්සේම පොඩ්ඩක් තවත් ගිහිල්ලා නිකන් මේ දෙක නිකන් සමපාත වෙන අවස්ථාවක් වගේ තියෙනවනම් දැන් ඒතකොට තේරෙන නිකන් මේකෙන් හුස්ම එනවා වගේ. මේකට හුස්ම යනවා වගේ. අන්න එතකොට පොඩ්ඩක් හිමීට යදිහා බලන්න. බලලා නිකන් බලාගෙන ඉන්න විතරයි දෙන්නේ එතනත්. ඒ කියන්නේ බලන් ඉන්නේ ඇරලත් නෙමෙයි. <laughs> දැන් කියන්නේ ඇස් වහගෙන ඉන්නකොට නෙමෙයි ඒක පහළ වුනේ. ඇස් වහගෙන ඉන්නකොට හිත එකඟ වුණාම ඔන්න සමාධියේ නිමිත්තක් පහළ වුණා. ඒ ඒ දිහා බොහොම සැහැල්ලුවෙන් බලන් ඉන්න විතරයි තියෙන්නේ. ඒ ඒ බලන් ඉන්නකොට අන්න ටික ටික ඔන්න අර දැන් එක අවස්ථාවක එවිල්ලක් තියෙනවා නිකන් රැලි රැලි යනවා වගේ එවිල්ලා තියෙනවානේ. ඒ කියන්නේ ඉතින් ඒ ඒකට ඉඩ දෙන්න දැන්. ඒව මොකකටවත් බය වෙන්න එපා. දැන් ওই සමත සමාධියේ ලක්ෂණ ඔය තියෙන්නේ. ඉතින් ඒවයි පොඩ්ඩක් ගියාට කමක් නැහැ. ඒක ඒක මතුවෙනවා නම් පොඩ්ඩක් නිකන් සරලව නිකන් අත්හැරලා දාලා ඉන්නයි තියෙන්නේ. දැන් අපිට මේක සමහරවිට ඒක අපිව නිකන් එකපාරට වැළඳ ගන්නවා වගේ දෙයක් එහෙම වෙනවද? ඒක නිකන් ඒකට ගිලා බහිනවා වගේ එහෙම වෙනවද? එහෙමත් නැහැ. එහෙමනම් චොට්ටක් ඔහොම බලාගෙන ඉන්න මම ඔක්කොම විස්තර කරන්න කිව්වොත් අවුල් වෙන්නත් පුළුවන්. ඒ නිසා නිකන් සරලව ඒ ආලෝකය දිහා සැහැල්ලුවෙන් ඕන දෙයක් වෙද්දෙන් කියලා බලන් ඉන්න. ඒ කියන්නේ අතහැරලා දාලා බලන් ඉන්න. අත්හැරලා දාලා බලන් ඉන්නකොට ඔන්න එයා ඇවිල්ලා නිකන් අපිව වැළඳගනීවි. ඒකටත් ඉඩ දෙන්න. එතකොට නිකන් රැලි රැලි ආවි ඕන දෙයක් වේවි. නිකන් ඒකට වෙලා ඉන්නයි තියෙන්නේ පොඩ්ඩක් වෙලා. මේ මේ මේක තියෙන එකතකින් මේ කියන්නේ සමත සමාධියක පවා මේ අත්හැරීම පුරුදු කරන්න වෙනවා. ඒ කියන්නේ මේ අපේ හිත සැහැල්ලු කරගන්න නැතුව දැන් මම ලොකු කරගෙන අම්බෝ මට මොකක් වෙයිද දන්නෙත් නැහැ මේකට ගියොත් නම් මැරෙයිද දන්නෙත් නැහැ කියලා හිතුවොත් බෑ. මොනේ කමන්නේ ඕන දෙයක් වෙද්දෙන් මම මේ තිසරණ සරණ ගිහිල්ලා තියෙන්නේ ජීවිතේ පූජා කරලා තියෙන්නේ. දැන් ඔන්නත් 10 මලත් 10 කියලා ඔන්න ආවා අතල දැම්මා. ඒ වගේ නියම් බලන් ඉන්නවා. ඉතින් එයා ආවිල්ලා ඔන්න يعني මේක හැබැයි හොඳ සතියෙන් ඉන්නවා නම් ඔය බයක් එන්නේ නැහැ. හොඳට සතියෙන් ඉන්න. දැන් ආනාපාන සතිය ඔස්සේම ගියා. සෑහෙන්න හිත සංසිඳුණා. ඔන්න ආලෝකය ආවා. දැන් ආලෝකයේ දිහා අනිත් දේවල් ඔක්කොම අමතක කළා. දැන් අපේ තියෙන එකම අරමුණ මේ ආලෝකය විතරයි. තේරෙනවද? වෙන මොකක්වත්ම අරමුණක් නැහැ. සිතවිලි නැහැ, වේදනාවක් එක්කුම් මොකක්වත් නැහැ. ආලෝකය විතරයි මුළු ජීවිතේටම තියෙන්නේ. එහෙම හිටියොත් ඔන්න යනවා. එහෙම පොඩ්ඩක් ගිහිල්ලා මේ ඔහොම කළා බලන්න. බලලා ආයි කියන්නකෝ මේ විස්තර. එතකොට අපි කරමු. හොඳයි. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සෙමින් සෙමින් සක්මන් භාවනාව කරමින් සිටීමා දැන්ට මදක් ඉක්මන් ඇවිදින ස්වභාවයෙන් සක්මන් කරමි. මෙහිදීද සෙමින් සක්මන් කරද්දී දුටු ලෙසම යටිපතුලේ ස්වභාවයන් නිරීක්ෂා කළෙමි. රළු බව කොහු පාපිස්ස මතින් ගමන් කරන විට ඊටා දැඩිව දැනෙන අතර කකුලේ පිටිපස වම් කකුල බත් කෙණ්ඩ සියුම් වේදනාවකට පත්වන අයුරු දැනුනි. තවද পায় මාරුවන විට ඉහළට එසවන පාදයේ සැහැල්ලු බවද পাය බිමට තබන විට දැනෙන බර සහ රළු බවද හොඳින් නිරීක්ෂණය කළෙමි. මේ එකදු වේදනාවක්වත් ස්ථිර ලෙස නොපැවති අතර වරින් වර වේදනාවද යටි පතුලට දැනෙන රළු බවද පය ඔස වන විට දැනෙන සැහැල්ලුවත් හොඳින් අද්දිටිමි. ශරීරයේ ඇති අනිත්‍යභාවද ඒකාකාරී නොවන වහා වෙනස් වන බවද මාහට හොඳින් වැටහිනි. තවද මෙසේ සක්මන් කරන අතර මුහුණේ විශේෂයෙන්ම නල්ල පුරා කූඹි දුවන්නාක් මෙන් තේරුණි. එයද ඇති වෙමින් නැති වෙමින් වරින් වර කම්මුලද නල්ලද දැනෙන්නට විය. ගරු ස්වාමින් වහන්සේ මෙසේ සක්මන් භාවනාව අවසන් කර ආනාපාන භාවනා කිරීමට වාඩි වූ විට වෙන්දාට වඩා බොහෝ වේලාවක් මනස සංසුන්ව තබා ගැනීමට හැකියාවක් පැවැත්වුණි. ආනාපාන සති භාවනාව කරන විට තද කළු පැහැති රවුමක් වටා කහ පැහැති ආලෝකයක් ඇති බව දුටිමි. මේ ගැන මා අවධානය යොමු නොකොට දිගටම නාස්පුඩු අග හුස්ම රැල්ල වදින අන්දම නිරීක්ෂණය කළෙමි. මෙසේ කරන විට ඇස්පිහාටු තද වී ඇස් පිළිබඳව සිටීමට සිටීමට ඇති තද ස්වභාවයක් ලෙසට දැනුනිනි. මෙහිදී මට ඇසේ ක්‍රියාකාරීත්වය දෙස හොඳින් බැලිමි. එහිදී ඇසක් වෙනස් වෙමින් පවතින අන්දමත් නාස්පුඩු අග වෙනස් වන අන්දමත් කකුලේ ඇති වූ වේදනාවත් එය වෙනස් වන අන්දමත් මාහට හොඳින් තේරුණි. ස්වාමින් වහන්ස මා දැන් ඉදිරියට කළ යුත්තේ කුමක්ද පැහැදිලි කර දෙන ලෙසට ගෞරවයෙන් ඉල්ලා සිටිමි ඔබ වහන්සේට තෙරුවන් සරණයි හොඳයි සක්මන් භාවනාවේ මුකුත් වෙනසක් කරන්න අවශ්‍ය නැහැ ඒක ඒ විදිහටම කරගෙන යන්න ඉඳගෙන කරන භාවනාවේදී එක පාර්ටම කයට යොදන්නේ නැතුව තව ටිකක් ආනාපාන සතිය ඔස්සේම යන්න මේ කියන්නේ මට තේරෙන විදිහට නම් ඉක්මන් වැඩි කයට ගිහිල්ලා තියෙනවා ආනාපාන සතිය ඔස්සේම තව ටිකක් යන්න ඒ කියන්නේ අපිට තේරෙනවානේ දැන් අතන හොඳට සතිය හදාගෙන ආවා සංසිඳිච්ච බවක් තමයි දැනටත් තියෙන්නේ ආනාපාන සතියේ ඒ සංසිඳිච්ච බව තව ටිකක් වර්ධනය කරගන්න වර්ධනය කරගෙන ඒ එකඟ බව තමයි හොඳට පාවිච්චි කරන්න ඕනේ කය පුරා ඕන දෙයක් බලන්න මේ හැබැයි ඇස් ඇස් වල දේවල් බලන්න ගියොත් පොඩ්ඩක් සමහරවිට අපහසුතාවලට එන්න ඉඩ තියෙනවා කයේ මේ යට කොටසට අවධානය යොමු කරන එක ඊට වඩා හුඟක් හොඳයි මොකද ඒවැය මුකුත් නැහැ මේ ඔය මේ ප්‍රශ්නකාරී තත්ත්ව නැහැ. කයේ දැන් අපි මෙතන අවධානය හදා ගන්නවා. ඒ අවධානය මේ කයේ අපි තුමු බෙල්ලෙන් යට කොටස කියලා. බෙල්ලෙන් යට කොටස ඕන තැනකට ෂණිකව දාලා බලන්න පුළුවන් විදිහට හදා ගන්න ඕනේ. ඒ නිසා එක පාර්ටම මේ මේක එන්නේ නැති නිසා මේ හැකියාව එන්නේ නැති නිසා තව පොඩ්ඩක් ආනාපාන සතිය ඔස්සේ යන්න. ගිහිල්ලා හොඳට Tamanටම තේරුණාම දැන් නම් ඒ කියන්නේ හිත නැවතිලා තිනවා වගේ නිකන් ආනාපාන සතියේම දැන් හිත නැත්තම් මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේම අවධානය නිකන් රොක් වෙලා තිනවා වගේ එකතු වෙලා තිනවා වගේ තේරුණාට පස්සේ ආස්වාසයක්ද ප්‍රාස්වාසයක්ද කියන මට්ටම තේරුම් ගන්න බැරි වුණාට පස්සේ ඔන්න පුළුවන් කයට යොදන්න. කාගේද ප්‍රශ්නේ? ඔව්. ඔව්. හොඳයි. මේ එහෙම ඒ කියන්නේ තේරෙනවා දැන් මෙතෙන්ට ගියාට පස්සේ ආස්වාසයක්ද මේ යන්නේ ප්‍රාස්වාසයක්ද කියලා තේරෙන මට්ටමක් තියෙනවද? තේරෙනවනේ. එහෙනම් තව ටිකක් යන්න තියෙන්නේ. ඒ කියන්නේ ඒ තවත් හොඳට සියුම් වෙන්න ඉඩ දෙන්න. තවත් තැම්පත් වෙන්න ඉඩ දෙන්න. නාසිකාග්‍රේ ප්‍රදේශයේම හිත පවත්වන්න. දැන් තේරෙනවනේ දැන් මේ වෙලාවේදී ඔන්න තාම ආස්වාසයක් වෙන්නේ. මේ වෙලාවේදී ප්‍රාස්වාසයක් වෙන්නේ. දැන් ඒක තව තව සියුම් වෙනවා. තව තව සියුම් වෙන්න ඉඩ දෙන්න. දැන් කලබල කරන්නේ නැතුව තමනුත් නිකන් තැම්පත් වෙනවා. හිතත් පුළුවන් තරම් සංසිඳව ගන්නවා. ඔන්න ආස්වාසයත් තව සංසිඳනවා. ප්‍රාස්වාසයත් සංසිඳනවා. ඔන්න ටිකක් වෙලා යනකොට දැන් තියෙන එක තේරුම් ගන්න බෑ. ඒ තරමට සියුම්. එතකොට ආයි හොයන්න යන්න එපා මේක ආස්වාදයට ප්‍රසආදය කියලා නිකන් හිතට හිතන්න යන්න එපා දැන්. තේරුනොත් විතරයි ගන්නෙ අලුතෙන් හිතලා මුකුත් කරන්න යන්න එපා. නැතුව නිකන් දැන් තියෙන නිකන් ඔහේ ඇතිල්ලිල්ලක් විතරයි. ඒ ඇතිල්ලිල්ල ඔන්න පවත්වන්න. ඒ ඒ මට්ටම අපි තුමු පැය කාලක් ඒ විදිහටම වගේ නැත්තම් ඒ අවධානයේ මේ මට්ටමේම පුළුවන් නම් තබත්වන්න. ඒ එහෙම පවත්වුවට පස්සේ තමයි යන්න ඒක පාවිච්චි කරන්න පුළුවන් ආයුධය වගේ. එතෙක් පොඩ්ඩක් තව ආනාපාන සතියෙම යන්නයි තියෙන්නේ. සක්මන කෙරලා තියෙන හොඳයි. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳයි. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. পায় එසවීමේ සිට পায় බිම තබන තැන දක්වා සිහියෙන් යුතුව සක්මන් කරමි. සිත වෙනත් අරමුණකට යොමු වන අවස්ථාවවලදී ඒ 1 2 3 4 ආදී වශයෙන් ටික වේලාවක් ගණන් කරමින් සක්මන් කරන විට නැවත භාවනා අරමුණට සිත යොමු කිරීමට හැකි වේ. විවිධ අවස්ථාවලදී සක්මන් කරන විට දෙපා වලට ශරීරයේ බර තදින් දැනෙන අවස්ථා මෙන්ම පතුල් වලට තෙත් ගතිය හා උණුසුම් ගති වරින් වර දැනේ. පර්යාංක භාවනාව. සක්මන් භාවනාවෙන් සිත තැන්පත් වන බව දැනෙන විට පර්යංක භාවනාව ආරම්භ කරමි. කයට සිත යොමු කරමින් සිතින් කය දෙස බලා සිටිමින් මම දැන් මෙතන යනුවෙන් ස්වල්ප වේලාවක් මෙනෙහි කරමින් සිටින විට කය මෙන්ම සිතද තැන්පත් වන බවක් දැනේ. මද වේලාවක් මෙලෙස ගත සහ සිතට තැන්පත් වන්නට ඉඩ හැර ආනාපාන සති භාවනාවට යොමු වෙමි. මෙසේ හුස්ම රැල්ල ඇතුළු වීම පිටවීම බලමින් එය ගැටෙන ස්ථානය නිමිත්ත ලෙස තබාගෙන සිටිමි. මද වේලාවක් ගතවන විට ක්‍රමෙන් හුස්ම රැල්ල තුනී වී ගොස් සිත සමාධිමත් වීමක් දැනේ. ඒ සමගම මහත් ප්‍රීතියක්ද දැනේ. බොහෝ අවස්ථාවලදී මෙම తත්වය දිගු වේලාවක් නොකැඩී පවතී. එම අවස්ථාවවලදී සතර සතිපට්ඨානයට සිත යොමු කිරීමට උත්සාහ කරමි. ඒ සඳහා තවදුරටත් ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. මේ අතර සමහර අවස්ථාවවලදී කිසිසේත්ම සිතෙහි එකඟ බවක් ඇති කර ගැනීමට නොහැකි අවස්ථාවන්ද වේ. එම අවස්ථාවන්හිදී පරයන්ක භාවනාව නවතා සක්මන් භාවනාවට යොමු වෙමි. ඔබ වහන්සේට මෙම ආත්ම භවයේදීම නිවන් සුව අත්වේවා. මට පොඩ්ඩක් දැනගන්න පුළුවන් දැන් අර හිත එකඟ වුණාට පස්සේද අර වගේම සම්පූර්ණයෙන්ම විසිරලා යන්නේ කියලා. කාගේද මේ ප්‍රශ්නේ? ඔව්. දැන් මහත්තයා මේ ආනාපාන සතිය කරන්න හොඳට පටන් ගත්තට පස්සේ ඔන්න හිත හොඳට තැම්පත් වුණා, එකඟ වුණා. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම විසිරලා යනවා. එහෙම දෙයක්ද වෙන්නේ? නෑ, <coughs> විසිරලා යම නෙමෙයි. ඔව්. සම්පූර්ණයෙන්ම එකඟ බවක් ඇති වෙනවා. ඔව්. ඒක දීර්ඝ වෙලාවක් පවතිනවා. සෑහෙන වෙලාවක් පවතිනවා. ඒක කියන්නේ පැයක් විතර? පැයක් විතර? ඒකිතා ඕනෙම කාලයක් ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. හා හා. ඊට පස්සේ දැන් සමහර ලාවට සම්පූර්ණයෙන්ම විසිරෙනවයි කියලා සඳහන් කරලා තියෙන්නේ මොකද්ද? ඒ සමහර හැම වෙලාවෙම නෙමෙයි. සමහර වෙලාවල් වලට කිසිම වෙලෙත් එකඟ කරගන්න බැරි වෙනවා. හොඳයි. ඒ කියන්නේ සක්මනේදී එකඟ වෙන්නෙත් නැද්ද නැත්නම් සක්මනේදී හොඳට එකඟ වෙලා වාඩි වෙනවා. වාඩි වෙනවා. වාඩිලාම කයට හිත යොමු කරලා ඔව්. දැන් මම මම දැන් මෙතන ඉදිවි කියලා හිතලා ඔව්. එහෙම ටිකක් වෙලා ඉන්නකොට ඉන්න ගමන් මම ආනාපානසතියට යොමු වෙනවා. ඔව්. එහෙම යොමු වෙන ටික වෙලාවක් යනකොට මුළු ශරීරයේම සහ හිතත් එක tempat භාවයකට ඇති වෙලා ඔව්. විශාල ප්‍රීතිමත් අවස්ථාවක් ඇති වෙනවා. ඔව් මං අහන්නේ අර හිත විසිරෙන දැන් හිත එකඟ කරන්න බැරි අවස්ථාව වෙන්නේ කොහමද? ඔව් ඒ වෙන්නේ ඒ සමහර දවස්වලට එහෙම ඉඳගත්තාම කොහොමවත් හිත එකඟ වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ දැකලා ගිහින් මම මේ ඔව් සක්මනට යනවා. ඒක කමක් නැහැ. දැන් අර දැන් මීට කලින් ඔය හිතේ එකඟ භවෙන් මේ කයට එහෙම දාලා මේ මුකුත් බැලුවේ එහෙම නැද්ද? නෑ මම මේ ආනාපානේ ඔස්සේමද ගියේ දිගටම. එහෙම කළා මේ උත්සාහ කළා කය කායानुපස්සනාව ඔව් වේදනාවනුපස්සනාවට ඒ විදිහට සත්‍ය මේ සතර අතිපට්ඨානයට හිත යොමු කරන්න උත්සාහ කරනවා. ඔව්. ඒ සඳහා තමයි වහන්සේ දැන් දැන් ඒ කියන්නේ මේ දැන් අපි තුමු හිත හොඳට එකඟ වුණා කියලා. දැන් සක්මණෙන් ආවා. සක්මණෙන් ආවට පස්සේ පරයන්කට වාඩි වුණා. වාඩිනාට පස්සේ ඔන්න ආනා දැන් කයටත් පොඩ්ඩක් හිත දැම්මා. ඊළඟට ඔන්න ආනාපානට දැම්මා. ඔන්න ආනාපානය බොහොම සියුම් වුණා, එකඟ වුණා. එකඟ වුණාට පස්සේ අපි තුමු පැය කාලක් විතර ගියාට පස්සේ දැන් මේ එකඟ බව විසිරෙන්නේ නැහැ නේද? පවතිනවද? පවත්වන්න පුළුවන්. දිගටම පවත්වන්න පුළුවන්. පවත්වන්න පුළුවන්. හොඳයි. එහෙනම් හුඟා කියන්නේ පැයක් පවත්වන්න එපා. පැය කාලක් විතරක් ඇති. පැය කාලක් විතර පැවැත්වුවට පස්සේ මේ කියන්නේ ඊටත් ඕනනම් අඩු කරත් කමක් නැහැ. බලන්න ඒ කියන්නේ ඒ පැය කාලක් ගියාට පස්සේ බලන්න කයේ යම් දැනෙන දේවල් තියෙනවද කියලා. කියන්නේ වදින තැන් තමයි පහසුම අල්ලගන්න. මේ කොහොමත් කියන්නේ දැන් අපි නිකන් වාඩිලා ඉන්නකොට මේ වදිනවනේ මේ ස්පර්ශ වෙන තැන් තියෙනවනේ. ඒ තැන් වලට අවධානය යොමු කරන්න ඕනේ. ඒ වෑනුත් ප්‍රකට තැන් තියෙයි. කියන්නේ ප්‍රකට තැන් කියන්නේ අනිත් අපි තුමු තැන් 10ක් Tamanට වැටහෙනවා. නිකන් මුළු ශරීරයටම අවධානය යොමු කරාම තැන් 10ක් වැටෙනවා. ඒකෙන් එකක් දෙකක් ටික වැඩිපුර වැටෙනවා. අන්න ඒ තැනට අවධානය යොමු කරන්න. මේ තැනේ නමක් අවශ්‍ය නැහැ. කොහේ හරි තැනක් තියෙනවා. ඒක Tamanට හොඳට ප්‍රබලව වැටහෙනවා, තේරෙනවා. අන්න එතෙන්ට අවධානය යොමු කරන්න. යොමු කළා නිකන් නතර වෙලා බලාගෙන ඉන්න. අවධානයෙන් ඒ දිහා බලාගෙන ඉන්න. ඊළඟට ඔන්න එතන අපිටම ඒ තරම් අහෝන්නේ නැහැ. නැත්තම් වෙන තැනක් එනවා. අන්න එතෙන්ට බලාගෙන ඉන්න. තව තැනක් එනවා. ඒ තැන බලාගෙන ඉන්න. මේ විදිහට මේ කය පුරා දැන් හිත පොඩ්ඩක් දුවවන්න. කය පුරා හිත යොදවන්න දැන්. යොදවමින් මේ ඒ ඒ තැන්වල තියෙන දේවල් නිරීක්ෂණය කරන්න ගන්න ඕනේ. නැත්තම් අපි මේ සමාධියේ සමාධිය හදාගත්තට සමාධියෙන් ප්‍රයෝජන ගන්නෙ නැහැ. දැන් බුදුරජාන් වහන්සේ පෙන්නන මාර්ගයේ සමාධිය කියන්නේ විපස්සනාව සඳහා භාවිතා කරන්න නිකන් හදාගත්ත මේ ආයුධයක් විතරයි. ඉතින් ඒ ආයුධය අපි මේ වැඩේට භාවිතා කරන්න ඕනේ. විපස්සනාවට භාවිතා කරන්න ඕනේ. දැන් මේ එකඟ බව දැන් ඔන්න අපි වැඩේ ගන්නද ගන්නයි හදන්නේ. ඉස්සෙල්ලා අපි ඔන්න එකඟ බව කියන ආයුධය හදාගත්තා. ඔන්න ඒ ආයුධය ඊළඟට ටිකක් මුවහත් කරගෙන ඔන්න තැන් තැන් වලට යොදලා ඒව හොඳ නිරීක්ෂණයක් කරනවා. එතෙන්දී මුකුත් හිතන්න යන්න එපා. හිතන්න කියන්නේ මෙතන මොකද්ද කියන්නේ විමසුම් නුවණින් බලන්න. ඒ කියන්නේ නිකන් ඔහේ කම්මැලි විදිහට තියන් ඉන්න එපා. මෙතන මොකද්ද වෙන්නේ කියලා නිකන් අර පොඩි කුතුහලයක් එක්ක බලන්න අපි මොකද්ද මෙතන දැන් ඇත්තටම වෙන්නේ? මොකද්ද අර සෙවිල් සෙවිල්ලකින් වගේ. දැන් අපි මොකක් හරි දෙයක් නැති වෙච්ච දෙයක් හොයනකොට අපි නිකන් ඔය ආවට ගියාට නෙවෙයි පොඩ්ඩක් නිකන් සෙවිල්ලින් සෙවිලි ස්වරූපයකින් බලනවනේ උවමනාවකින් බලනවනේ. අන්න ඒ වගේ මානසිකත්වයකින් මෙතන බලන්න. ඒ ඒ ඒ බැලීම ප්‍රමාණවත්. මුකුත් අලුතෙන් හිතන්න යන්න එපා. කියන්නේ විතර්ක කරන්න යන්න එපා පොතේ දැනුම මුකුත් ගන්න යන්න එපා ඒනොට බොහොම සාවධානව සෙවිල්ලෙන් එතන හිත රඳවගෙන ඉන්න ආයි තව තැනකට යනවා. එතනත් ඒ විදිහට බලනවා. ඔන්න තව තැනකට යනවා. ඒ විදිහට බලනවා. එතකොට මේ මුළු කය පුරාම එතකොට Tamanට ෂණිකවම ඕන තැනකට මේ හිත යොදන්න හැකියාව එන්න ඕනේ. ගැට් මේ තේරුණා නේද ක්‍රමේ? හොඳයි. ඔව්. ඒක තමයි කරන්න තියෙන්නේ දැන්. ඒක ඒක කරලා පොඩ්ඩක් මට ආයි විස්තර කියන්න. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්ස දෙපා නම දෙමි. කලක සිට භාවනා කරමි. පිම්බීම හැකිලිම විනාඩි 3ක් සිට 4ක් දී පමණ තද ගතියෙන්ම යුක්තව ඉහළට ඇදෙන බවත් ඒ හැකිලිම ඒ සමගම පහළට සියුම් බුරුල් වී යන බවත් වැටහෙනවා. පිම්බීම් රාශියක් ළඟ ළඟ ප්‍රකට වෙමින් පිම්බීගෙනම අවසන් වෙනවා. හැකිලිම සියුම්වද සියුම්ව මැද සැහැල්ලුවෙන් අග බුරුල් වී අවසන් වෙනවා. ඒ අතරතුර සිතුවිලි වේදනා ආවත් විනිවිද අත්දකින්නවා. නැවත හිත ඉබේම අරමුණේ පැවතියත් වාර කීපයකදී කයේ ස්වභාවය නොදැනී අරමුණ ඊටමත් සියුම් වී නොදැනී යනවා. එතන හිස් බවක් අත්දකින්නවා. නැවත විනාඩි දෙකේ සිට තුනකදී පමණ අරමුණ සියුම්ව ප්‍රකට වෙනවා. මාස කීපයක සිට අධික වේදනා සිත්ඇවුල් පැවතියත් භාවනා කරමි. භාවනාව එකම තැන බවක් දැනේ. දෙපා නමද උපදේශ පතමි. ස්තිරුවන් සරණයි. මේ පිම්බි මහකලීමේ දැන් යන්න පුළුවන් උපරිම සියුම් මට්ටම පොඩ්ඩක් මට විස්තර කරනවද? මේ අරමෑනියන්ගේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. දැන් පිම්බීම හැකිලිම දිගටම එක කරගෙන සියුම් සත්‍යකට ඇති වෙනවා. ඔව්. දැන් ඒ කියන්නේ මුලින් හොඳට මේ පිම්බීමක් පාසා බලනවා. එතනට හැකිලීමක් පාසා බලනවා. එහෙම බලනකොට මේ කියන්නේ පිම්බීම කොටස් රාශියට කැඩලා වගේ වැටෙනවද? හරි. මේ හැකිලීමත් ඒ විදිහටම වැටෙනවා. දැන් එතකොට ඒ ඒ කොටස් රාශියේම හිත පවත්වන්න ඕනේ. දැන් කියන්නේ මුලින් අපිට තේරුනේ අපිටම තනි ඒකකයක් වශයෙන් තනි පිම්බීමක් වශයෙන් නමුත් දැන් තියෙනවා අපිට පිම්බීම 100ක් 100ක් තියෙනවා අන්න හරි. එතකොට ඒ 100ෙම හොඳට අවධානය පවත්තන්න. දැන් මේ මේ දැන් මේ 100ට මොකද වෙන්නේ? දැන් අපේ සතිය සෑහෙන සියුම් වෙන්න ඕනේ. සියුම් වෙලා මේ මේ දැන් මේ කැඩි කැඩි යන මේ මේකේ ඒ එක කැඩි කැඩිච්ච කෑල්ලක් පාසා හොඳට සතිය පවත්තන්න. ඊළඟට හැකිලීමේදීත් ඔන්න කැඩි කැඩි තියෙන්නේ කැඩිච්ච කෑල්ලක් පාසා හොඳට සතිය පවත්තන්න. තවත් හැබැයි සියුම් වෙයි. සියුම් වෙන්නත් ඉඩ දෙන්න. දැන් ඔහොම ඔහොම ඉන්නකොට මේ ඔක්කොම නැතිලා නිකන් අර දැන් අත්දැකලා තියෙනවා. නිකන් මොකක්වත් නැති ස්වභාවයක් තියෙනවා. ඒක ඒක නිතරම අත්දකින්නවද දැන්? එන්න පුළුවන්. තියෙනවා. හොඳයි. ඔහම යන්න දෙන්න. මුකුත් මුකුත් පිරිහීමක් වෙලා නැහැ. ඔය ඔය මට්ටම යනවා නම් ඒ කියන්නේ ඔය මට්ටමේ ටිකක් කල් යනවා. ඒක අපිට වේගවත් කරන්න බෑ. ඒ කියන්නේ මේක යෙදීමයි තියෙන්නේ. ඔය ඔය ඕකේ කියන්නේ මේ කැඩි කැඩි යන්නේක සෑහෙන්න ගිහිල්ලා ගිහිල්ලා දැන් අර සමහරලාවට තේරෙනවනේ දැන් සමහර වෙලාවට මේක කැඩි කැඩි ගියාට අපේ හිත ගාන්ටේ කැඩිච්ච දේත් එක්ක සමපාත කරගන්න අමාරුයි. සම ඇතැම් වෙලාවට ගාන්ට මේක නිකන් ලොක් වුණා වගේ නිකන් ගාන්ට සමපාත වෙනවා. අන්න ඒ වෙලාවට හොඳට ඉන්න එකත් එක්ක. ඒකත් එක්කම ගාන්ට නිකන් අර දැන් මේක කැඩි කැඩි ඔහම යනවා. මේක කියලා හිතන්න අපේ හිත මේකත් එක්ක නම් ගාන්ට මෙයා ගැසි ගැසි යන එකට හිතත් ඒ වේගෙන්ම යනවා. අන්න ඒ ඒක පවත්වන්න. ඒක යන්න දෙන්න. ඒ වෙලාවට හොඳට ඕන්නම් සක්මනට යන්නත් එපා. ඒ වෙලාවට මේකම කරන්න. මේකෙම ඔහොම යන්න දෙන්න. එතකොට නිකන් වෙන يعني වෙන මොකක්වත් නැහැ වෙන දේවල් හිතන්න යන්නත් එපා. ඒ කම්පන ස්වභාවයක් වශයෙන් අන්තිමට තේරෙන්නේ. අන්න ඒකත් එක්කම ඉන්න. ඒක හොඳට සමනය වුණොත් අන්නේ සමනය වෙච්ච ස්වභාවයේ බොහොම සහැල්ලුවෙන් ඉන්න. දැන් ඔව්. ඔව්. පරයන්ක දෙකක් විතර තුනකදී විතර අර සියලුම වේදනාවක් ඇතිවෙනවා කිසිම දෙයක් නැහැ. ඔව්. හොඳට හිතේ සංසිඳුනම සිතුවිලිවම කුත්ම නැහැ. ඔව්. එම්බි මහකෙදි මරමුණ ප්‍රකට වෙන්නේ නැහැ. ඔව්. දැන් මේක පටන් අරගෙන විනාඩි දෙකක් තුනක් විතර යනකොට යොත තියෙන ගොඩාක් සංසිඳුණු තත්ත්වයක් තියෙනවා. සමහරට මට පැය භාගයක් විතර සමහර අවස්ථාවල ඉන්න පුළුවන් ඒ තත්ත්වය. ඒ කියන්නේ අර අර කම්පන වෙච්ච ස්වභාවය සංසිඳුනම යන්නේ තොතෙන් තමයි. එහෙමයි. දැන් මේ අත්දැකලා තියෙන්නේ ඒකමයි. ඉතින් අර කම්පන කම්පණයට අපේ හිත ගියොත් ඒක ඔස්සේ ගිහිල්ලා ඒක සමනය වුණාට පස්සේ මෙතන ඉන්න. හැබැයි දැන් වාඩුණාට පස්සෙම ලොකු අරමුණක් නැත්තම් අරමුණකින් තොරව සතිමත්ව ඉන්න පුළුවන් නම් ඒකට අනුග්‍රහ කරන්න කිසිම වරදක් නැහැ. අරමුණක් එහෙම කිසිම තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ වේදනාවකට හිත යන්නෙත් නැහැ. පිම්බීමක් තැටහෙනවක්කට හෙන්නෙත් නැහැ. දැන් ඒ ඒ ඒ ස්වභාවය කොච්චර විතර පවත්වන්න පුළුවන්ද? සමහර අවස්ථාවල පැය කාලෙකුත් පැය කාලක් ඉන්න පුළුවන්. තව තව තව ඉන්න. තව තව ටිකක් ඉන්න. දැන් ඒ ඒ ඉන්නකොට ඒ කියන්නේ තේරෙන්නේ නිකන් මේ අනිත් අරමුණු බලෙන් තද කරලා තියාගෙන ඉන්නවා වගේද නැත්නම් බොහොම සැහැල්ලුවෙන් එක මුකුත් නොකර ඔහේ ඉන්නවා වගේද තේරෙන්නේ? ඔහේ හිට බලාගෙන ඉන්නවා වගේ හරි සැහැල්ලුවක් දැනෙනවා. දැනෙන්නේ. හරි. ඕක තව දිගට කරන්න. ඒ ඒ සැහැල්ලුවෙන් තව ඒ කියන්නේ දැන් අපිටම පැය කාලයි නම් ඉන්න පුළුවන්. තව විනාඩි 25ක් 30ක් 40ක් හිටට කමක් නැහැ. තව පොඩ්ඩක් ඕක යන්න. ඕක ප්‍රගුණ කරන්න අවශ්‍යයි. හොඳයි. හොඳයි. මොකොත් පිළිහිමක් කළා නැහැ. කියන්නේ මේක කියන්නේ ක්‍රමානුකූලව යනවා, වැඩෙනවා. ඉතින් ඒක මේ කියන්නේ මේ වෙලාවේදී හදිස්සියෙන් කරන්න බෑ. දැන් තියෙන අර කෙරෙන භාවනාවක්. අහලා තියෙනවනේ දැන් අපි මෙතෙක් හුඟා වෙහෙසිලා, ව්‍යායාම කළා, ආයාසයෙන් කරන දෙයක් තියෙන්නේ. දැන් මේ හරියට ආවහම එහෙම බෑ. මේ හරියට ආවම ටිකක් නිකන් විවේකයෙන් දැන් වාඩි වුණාට පස්සෙත් ඒක හරි ගියොත් ඔන්න ඒ විදිහට යනවා. හරි ගියේ නැත්නම් නැගිටලා දානවා. හරි ගියේ නැත්නම් අතහැරලා දානවා. ඉතින් සක්මනට යනවා. එන සක්මනේ කරගන්නවා. ඔන්න ආයෙ එනවා. ඔන්න හරි ගියානේ ඔන්න දිගට යනවා. දැන් මෙහෙවන්න බෑ. මෙහෙවන්න බෑ හිත දැන් තමන්ම තේරුම් ගන්න ඕනේ. මෙතන දැන් මේ අපි පුජ්‍යලය වශයෙන් මේක කරාට මෙතන තියෙන හේතුඵල ධමයක්. තේරෙනවනේ තින්නේ හේතුඵල ධමයක් තියෙන්නේ. ඉතින් ටික ටික ඉතින් ඒකට ඉඩ දෙන්න ඕනේ අපි. මේකට නැඹුරු වෙන්න ඕනේ. මේකට නිකන් දිගහැරෙන්න මේ අපේ මනස තුල මේ ධර්මතාවයන් දිගහැරෙන්න ඕනේ දැන් ඉඩ හරිනවා. ඉතින් අපි ඒකට නතු වෙනවා. නිකන් අපි ඒකට ඉඩ හරිනවා. ඔන්න ඉතින් අපි වාඩි වෙනවා. වාඩි වුණාම අන්න අර දේවල් සිද්ධ වෙනවා. ඉතින් අපි බලන් ඉන්නවා. අන්න ඒක ඒ ගැන ඔන්න කම්පන ස්වභාවයක් ඇතිවෙනවා. ඔන්න ඒකෙන් හොඳට සතිමත් වෙනවා. ඔන්න ඒක නිශ්චල වෙලා යනවා. ඒ ඒ බව දැනුවත් වෙනවා. ඊට පස්සේ ඉතින් ඒක ටිකක් පැවතුණා. ඔන්න ඒක නැති වුණා. ඊට පස්සේ ඉතින් අතහැරලා දැම්මා. ඉතින් එහෙම ගමනක් තියෙන. දැන් බුදුහාමුදුරෝ ඔය හරිය කියනට විවේකීව, විවේක නිස්සිතං. විරාග නිස්සිතං. මේකට නම් විරාගීව යනවා. ඒ කියන්නේ මේක ගැන ලොකු දැන් ග්‍රහණය කිරීමක් නැහැ. ඒ වෙනකොට නියම් වෙන්න ඉඩ හැරලා යන ගමනක් තියෙනවා. හොඳයි. හොඳයි. දරුවන් සන්නයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පළමු දින හා පෙර දින මා වරින් වර අරමුණෙන් බැහැරව සිත සිර වී තිබිනි. අද දින එකම අරමුණෙහි පැවතිය අතර වරින් වර සිතුවිලි නිදහසේ පැමිණ පිටවිය. මෙය මට අරමුණෙහි සිත පැවැත්වීමට කිසිදු බාධාවක් නොවිය. ප්‍රාශ්වාසය අඛණ්ඩව සිදු වුණේ දකුණු නාස්පුඩුවෙනි. ඉන්පසු ආශ්වාස හා ප්‍රාශ්වාස යන දෙකම කෙටි ලෙස සිදු වී ඒ සෑම වරකම ආශ්වාසයේහි අවසානයේහි විරාමයක් ප්‍රාශ්වාසයේ විරාමයක් ලෙස භාවනා වාරය අවසන් වන තෙක් සිදු වුනි. নমස්කාර වේවා. ඔව් ගිහිලා තියෙන විදිය හොඳයි. ඉතින් මුලදී වැටහෙන්නේ වගේ තමයි. මේ தත්ත්වය පවත්වන්න දැන්. කියන්නේ මේක වෙන්න ඉඩ හරින්න මුකුත් අලුතෙන් එකතු කරන දෙයක් මට හිතෙන්නේ මුකුත් නැහැ. කියන්නේ මුකුත් ගැටලුවක් නැත්තම් මේ தත්ත්වයේ දිගට කරගෙන යන්න පුළුවන් නම් කරගෙන යන්නයි තියෙන්නේ. මේක දැන් ප්‍රගුණ කරන්න අවශ්‍යයි. හොඳයි. එච්චරයි ප්‍රශ්න. හොඳයි. දැන් අපිට අද තියෙන ලිඛිත ප්‍රශ්න අවසానයි. මොනවා හරි යමක් තියෙනවා නම් තව කතා කරන්න ඒකට අවස්ථාව තියෙනවා. නැත්නම් අපිට අවසන් කරන්න පුළුවන්. ආ මේ මේ ඊයේ අර මහත්තයෙක් ප්‍රශ්නයක් ඇහුවා මේ ඒක මම පොඩ්ඩක් ලියාගෙන ආවා. මේ අවිජ්ජා සූත්‍රය ගැන. කවුද අපේ මහත්තයෙක් ඇහුවනේ නේද? ඔව්. ඉතින් අවිජ්ජා සූත්‍රය හම්බ වෙනවා මේ අංගුත්තර නිකායේ දසක නිපාතේ. ඒකේ ඇත්තරම දැන් අර ඊයේ ධර්මදේශනාවේදී මහත්තයා කිව්වේ මේ සත්පුරුෂ සංසේවනය ගැන කරුණු ටිකක් ඉදිරිපත් වුණා අවිජ්ජා සූත්‍රයේ සූත්‍රයේත් මේ කාරණාව මතුවෙනවා. නමුත් ඒක ගැන තරම් සඳහනක් උනේ නැහැ. ඉතින් අවිජ්ජා සූත්‍රයේත් ඇත්තරම බුදුරජාණන් වහන්සේ මේ සත්පුරුෂ සංසේවනය නිසා සත්පුරුෂයන් ඇසුරු කරන්න ලැබීම නිසා සම්පූර්ණයෙන් ඉතින් මුළු අපේ ජීවිතේම වෙනස් වෙන ආකාරය නිකන් හේතුඵල ධමයක් වශයෙන් පෙන්ලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා දැන් අතනම් පටන් ගන්න යටින් ඒ කියන්නේ විඥා විමුක්ති කියලා කියන්නේ යම්කිසි වැටහීමක් තියෙනවා නම් නිවන් අවබෝධයක් තියෙනවා නම් ඒක හේතුවක් සහිතවමයි සිද්ධ වෙන්නේ. ආහාර සහිතවමයි සිද්ධ වෙන්නේ. ආහාර රහිතව හේතු රහිතව නොවේ කියලා කියනවා. ඉතින් මොකද්ද ඔන්න හේතුව කියලා බුදුරජාන් වහන්සේම ප්‍රශ්න කළා. උත්තරේ දෙනවා මේ බොජ්ජංග ධර්ම දියුණු වීම කියලා. ඊටතර බොජ්ජංග ධර්ම දියුණු වීමත් හේතු සහිතවයි සිද්ධ වෙන්නේ. මොකද්ද හේතු කියලා ප්‍රශ්න කළා. තමන් වහන්සේම පිළිතුරු දෙනවා මේ සතර සතිපට්ඨාන ධර්මයන් වැඩිම සතර සතිපට්ඨාන ධර්මයන් දියුණු වෙනකොට තමයි බොජ්ජංග ධර්මයන් දියුණු වෙන්නේ කියලා. එතකොට සතර සතිපට්ඨාන ධර්මයන් දියුණු වෙන්න හේතුවක් වශයෙන් පෙන්නනවා කාය සුචරිතය, වාක් සුචරිතය, මනෝ සුචරිතය. එතකොට මේ අපේ තුන්දොර තුන්දොරින් නිවැරදි දේ කිරීම ත්‍රිවිධ සුචරිතය මේ සතර සතිපට්ඨානය වඩන්න උදව්වක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. ඊළඟට ඒ කාය වාක් මනෝ සුචරිතවලට හේතුවක් වශයෙන් පෙන්වනවා ඊළඟට ඉන්ද්‍රිය සංවරය. දැන් අපි ඉන්ද්‍රිය සංවරය කියලා කියනවා සාමාන්‍යයෙන් දැන් අපි ඇහෙන් එක එක දේවල් බලනවා. ඕන තරම් ඉතින් එක එක දේවල් බලන්න පුළුවන්. ඉතින් අපිත් කැමති රටේ නැති දේවල් බලන්න. නමුත් දැන් ඉන්ද්‍රිය සංවරයේදී වෙන්නේ අපි මේ ඇහැට ඕන දෙයම පෙන්වන්න යන්නේ නැහැ. ඒ වෙනුවට අපි තේරුම් ගන්නවා මේ මෙන්න මේ අරමුණු ටික දැක්කොත් නම් ඇහැ හරහා හිත කෙලසෙනවා. මෙන්න මේ සද්ද ටික ඇහුනොත් කන හරහා හිත කෙලසෙනවා. මෙන්න මේ ගන්ධයන් ආවොත් නාසය හරහා හිත කෙලසෙනවා. දිව හරහා හිත කෙලසෙනවා. කය හරහා හිත කෙලසෙනවා. ඒ නිසා මේ ඉඳුරන් ටික ආරක්ෂා කරගන්නවා. පිටින් එන අරමුණු හරහා ඇතුළත කෙලසෙන ප්‍රමාණය පුළුවන් තරම් අඩු කරනවා. ඉතින් ඒ නිසා කෙනෙක් උත්සාහවත් වෙනවා මේ ඇහෙන් රූප දැක්කට ඒකේ අරමුණු එහෙම නැත්නම් ඒකේ තියෙන නිමිති ඒකේ තියෙන ලක්ෂණයන් බලන්නේ නැතුව පුළුවන් තරම් ටිකක් දැක්කා එතනින් නතර කරගත්තා. ඇහුණා එතනින් නතර කරගත්තා. ඒ ඔස්සේ කතාවන් ගොතන්න යන්නේ නැහැ. දැකපු කෙනා කවුද? යා අරයද මෙයාද? කොහෙද ඉන්නේ? කිඳබන්ද? මේ මොකක්වත් ඇතර යන්නේ නැහැ. දැක්කා එතනින් නතර කරා. ඇහුණා එතනින් නතර කරා. අන්න ඉන්ද්‍රිය සංවරයක් යනවා. ඊළඟට මේ ඉන්ද්‍රිය සංවරයත් බුදුරජාණන් වහන්සේ කියනවා මේ නිකම්ම එතනින් පටන් ගන්න නෙමෙයි ඒකටත් හේතුවක් තියෙනවා. අන්න හේතු වශයෙන් පෙන්වන්නේ සති සම්පජඤ්ඤය. එතකොට සති සම්පජඤ්ඤය මෙතෙන්දී අදහස් වෙන්නේ දැන් සතර සතිපට්ඨානයේ නම් අපිට මේ ප්‍රධාන කොටස් හතරක් වශයෙන් හතර තැනක් වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ සතිය පිහිටවන්න. දැන් සති සම්පජඤ්ඤයේදී විශේෂයෙන්ම එතන වර්තමානයේ දැනුවත් වීම. කියන්නේ වර්තමානයේ අපි කරන ක්‍රියාවන් වල දැනුවත් වෙනවා. දැන් අපිට හුඟක් වෙන්නේ අපේ කය විවිධ දේවල් කරනවා. නමුත් අපි හිතින් වෙන වෙන දේවල් හිතනවා. අන්න එතකොට සතියක් නැහැ. දැන් අපි හිතමු කය ඇවිදිනවා. නමුත් අපි වෙන වෙන දේවල් හිත හිතා තමයි ඇවිදින්නේ. එතකොට කය ඇවිද්දට අපේ හිත මේ කය කරන ක්‍රියාව තුර නෙමෙයි ඉන්නේ. නමුත් දැන් මේ සති සම්පජඤ්ඤය දිනු කරනකොට ඔන්න කය ඇවිදිනකොට මේ ඇවිදීම පිළිබඳව දැනුවත් වෙනවා. කය ඉන්දවල නම් තියෙන්නේ ඔන්න ඉන්දවල තිබීම සම්බන්ධයෙන් දැනුවත් වෙනවා. කය සතප්පවල නම් තියෙන්නේ සතප්පවල තියෙන තිබීම සම්බන්ධයෙන් දැනුවත් වෙනවා. හිටගෙන නම් ඉන්නේ හිටගෙන ඉන්න බව දැනුවත් වෙනවා. ඊළාට තව ඉස්සරහා බලනවා නම් පැත්ත බලනවා නම් ඔය හැම එකෙදිම දැන් මේ කය කරන්නේ මොකද්ද ඒ සම්බන්ධයෙන් දැනුවත් වෙනවා. ඔන්න එතකොට මේ සති සම්පජඤ්ඤයේ වශයෙන්. එතකොට මේ කයත් එක්ක හිත ඉන්න දැන් ඔන්න පටන් අරගෙන. එතකොට ඒකටත් බුදුරජාණන් වහන්සේ කියනවා මේකත් මේ ඉබේ පටන් ගත්තා නෙමෙයි. මේකටත් හේතුවක් තියෙනවා. ඒකේ හේතුව වශයෙන් පෙන්වන්නේ යෝනිසෝ මනසිකාරය. දැන් අපේ හිත නිරන්තරයෙන්ම වෙන වෙන දේවල් වල අනවශ්‍ය දේවල් වල හැසිරෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් කෙලෙස් වලටම දුවනවා. නොවඩපු හිතක් ඉතින් නිරන්තරයෙන්ම කෙලෙස් වලට දුවනවා. ඉතින් දැන් යෝනිසෝ මනසිකාරයේදී ආ තේරුම් ගන්නවා දැන් මේ යම් යම් දේවල් කල්පනා කළොත් එහෙම මට අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙනවා. දැන් අපි තුමු කාමසිතුවිල්ලක් ආවා. ඒක ඔස්සේම දිගට හිත හිතා හිත හිතා පැය ගණන් හිටියොත් ඔන්න හිත දැවිලා, කය දැවිලා, ඔන්න අර දියුණු කරගෙන ආපු ගුණධර්ම ටික නැති වෙලා යනවා. ඔන්න ද්වේෂයක් එනවා. ඉතින් ද්වේෂයත් එක්කම දවස පුරාම ඉන්න ගියොත් එහෙම සෑහෙන්න ඉතින් වෙහෙසයි. ඒකෙන්ම තමන්මත් මේ විනාශ වෙලා යනවා. ඉන්න අන්න ටික ටික තේරුම් ගන්නවා මේක නෙමෙයි කරන්න ඕනේ. මේ වෙනුවට ඔන්න මම බලන්න ඕනේ මේක පොඩ්ඩක් හිත හික්මව ගන්න. මනසේ යම් يعني හිතන දේ සම්බන්ධයෙන් පොඩ්ඩක් දැනුවත් වීමක් තියෙනවා. ඔන්න යෝනිසෝ මනසිකාරයක් වශයෙන් අපිට සරලව ඉතින් නුවණින් මෙනෙහි කරනවා. පොඩ්ඩක් නිකන් මතු පිටින් තේන සත්පුද්ගල සංඥාව හැරලා පොඩ්ඩක් මේවා තියෙන නිකන් පොඩි දේවල් ටිකක්. මේකේ තියෙන ධාතු ලක්ෂණ ටිකක්. එහෙම නැත්නම් මේකේ තියෙන්නේ මේ සත්පුද්ගල සංඥාවක් අපි නිකන් පනවගත්ත දෙයක්. ඊට වඩා පොඩි යට තියෙන ඊට වඩා ගැඹුරු දෙයක් කියලා ඔන්න පොඩ්ඩක් පොඩ්ඩක් ඔන්න හිතන්න පටන් ගන්නවා. ඔන්න යෝනිසෝ මනසිකාරයක් තියෙනවා. ඊට බුදුරජාන් වහන්සේ පේනවා දැන් මේ යෝනිසෝ මනසිකාරයක් කරන්න ඕනේ කියන එකත් කෙනෙකුට හිතෙන්නේ එකපාරටම නෙමෙයි ඒකටත් හේතුවක් තියෙනවා. ඒකට හේතුව වශයෙන් පෙන්වන්නේ ශ්‍රද්ධාව. දැන් මේ අවිජ්ජා සූත්‍රයේදී ඒකට හේතු වශයෙන් පෙන්වනවා ශ්‍රද්ධාව. මොකද ශ්‍රද්ධාව කියන්නේ දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් අපි තුමු ධර්මයේ සම්බන්ධයෙන් සංඝයා සම්බන්ධයෙන් නැත්නම් කල්යාණ මිත්‍රයන් සම්බන්ධයෙන් ශ්‍රද්ධාවක් ඇති කරගෙන. මොකද ඒ අය ඔන්න උපදෙස් දීලා ඔන්න මේ ඒකේ එන්නේ මෙහෙම ඒ අය ගැන යම් විශ්වාසයක් ඇති වෙලා. ඒ අය ගැන පැහැදීමක් ඇති වෙලා තමයි දැන් මේ යෝනිසෝ මනසිකාරයට එන්නේ. ඉතින් ඒ සද්ධාවත් නිකන් ඇති වුණා නෙමෙයි අන්න ඒකත් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබීම නිසයි වෙන්නේ කියලා ඊළඟට පැහැදිලි කරනවා සද්ධම්ම සවන කියන එක. එතකොට මේ ශ්‍රද්ධාව ඇති වෙන්න හේතුවක් වශයෙන් පෙන්වනවා. එතකොට ශ්‍රද්ධර්මය ශ්‍රවණය කරන්න හම්බෙන්නේ නිකන් නෙමෙයි අන්න කල්යාණ මිත්‍ර ආශ්‍රයක් නිසයි කියලා අන්න කල්යාණ මිත්‍ර ආශ්‍රය මේකේ හැම දෙයකම මූලිකම හේතුව වශයෙන් මේ අවිජ්ජා සූත්‍රයේ පෙන්වලා දීලා තියෙනවා. එතකොට අපිට තේරෙනවා දැන් අර සාමාන්‍යයෙන් අපි පටිච්චසමුපාදයේදී මේ දැන් අවිද්‍යාවෙන් එහෙම පටන් අරගෙන එහෙම මාර්ගයක් පෙන්වුවට දැන් මෙතනදී තියෙන්නේ ඊට වඩා يعني දැන් මේ මේ කොටසම ප්‍රතිවිරුද්ධ පැත්තත් පෙන්වන අවිද්‍යාව වැඩෙන්න නම් අවිද්‍යාවකට නම් මුල පුරන්නේ අන්න ඒකට යන වෙන පාරකුත් පෙන්නනවා. ඉතින් මම මේකේ ඇත්තටම විස්තර කරන්න ගත්තේ මේ හරි පාර විතරයි. දැන් අවිද්‍යාව දිනු වෙනවා ඒකේ මුලම කොටට ගිහිල්ලා බැලුවොත් අන්න එතන තියෙන අසත්පුරුෂ සංසේවනයක්. ඒ කියන්නේ වැරදි මිත්‍රයන් වැරදි මිතුරන් ඇසුරු කරන්න වුණොත් ඒකේ අවසාන ප්‍රතිඵලයක් වශයෙන් අවිද්‍යාවත් දියුණු වෙනවා. අවසාන ප්‍රතිඵලයට එන්න කලින් ඉතින් සීලයක් නැහැ ත්‍රිවිධ දුෂ්චරිතයක් තියෙනවා ඊළඟට අයෝනිසෝ මනසිකාරයක් තියෙනවා ඉතින් ඔය වගේ කරුණු රාශියක් තියෙනවා අන්තිමට ඉතින් අවිද්‍යාවම දියුණු වෙනවා දැන් මේකේ හොඳ පැත්ත ගත්තොත් යහපත් නැත්නම් කල්යාණ මිත්‍ර ඇසුර හරහා ඔන්න කල්යාණ මිත්‍ර ඇසුරෙන් දහමක් ශ්‍රවණය කරන්න හම්බ වෙනවා. නිවැරදි දහමක් සද්ධර්මයක් ශ්‍රවණය කරන්න හම්බ වෙනවා. එතකොට මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට ඔන්න ඒ සම්බන්ධයෙන් පැහැදෙනවා. මේ ධර්මයේ තියෙන වටිනකම ගැන. ඒකේ තියෙන නිවැරදිතාවය ගැන ඔන්න හිතේ පැහැදීමක් හටගන්නවා. මේ පැහැදීමෙන් ඔන්න අපිත් හිතන්න ගන්නවා නිවැරදිව. වැරදි විදිහට මෙතෙක් හිතුවා. ඔන්න දැන් නිවැරදි පැත්තට හිතන්න පටන් ගත්ත යෝනිසෝමනසිකාරයක්. ඒකෙන් ඔන්න දැන් කය කය සම්බන්ධයෙන් කයේ වර්තමානයේ හිත පවත්තන්න ඔන්න උත්සාහවත් වෙනවා. සති සම්පජඤ්ඤය පටන් ගන්නවා. ඒකෙන් ඔන්න ඉන්ද්‍රියන් සංවර වෙනවා. ඒ කියන්නේ අපිට සතිය හරහා තමයි ඇත්තටම මේ හුඟක් ඉන්ද්‍රිය සංවරයට යම් කුළු ගැන්වීමක් වෙන්නේ. නැත්තම් ඉතින් අර බල කළා, හිර කළා, නීතිවලට බය කරන හික්මීමක් තමයි නැත්තම් තියෙන්නේ. නමුත් කෙනෙක් සතිය දිනු කරනවා නම් සතියෙන් පෙන්නලා දෙනවා මෙන්න මෙතන වැරදි. මෙන්න මේ දේ කරන්න එපා. කෙනොන්න සතියෙන් පෙන්වලා දෙනවා. ඒ නිසා අන්න හික්මීමක් ඇති වෙනවා. ඉතින් ඔහොම ගිහිල්ලා තමයි අර ඊළඟ සතර සතිපට්ඨානයක් දියුණු කරනවා. සතර සතිපට්ඨානයෙන් සප්ත බොජ්ජංග ධර්ම දියුණු කරනවා. සප්ත බොජ්ජංග ධර්ම දියුණු වීම හරහා විඥා විමුක්ති කියන ඉතින් ඒ අවබෝධයකටපත් වෙනවා. ඉතින් මේ කාරණා එතකොට මේ අවිජ්ජා සූත්‍රයේ විස්තර කරනවා. ඉතින් මේ කරුණ තමයි ඇත්තටම අර සූත්‍රයේ කියන්නේ අර දේශනාවේ සඳහන් කරලා නැහැ. නමුත් අවිජ්ජා සූත්‍රයේදී අර මහත්ය කිව්වා වගේ සත්පුරුෂ සංසේවනය මේ සෑහෙන්න ඉතින් වටනවා හැටියට පෙන්ලා දීලා තියෙනවා. හොඳයි. ඔව්. ඔව්. ඔව්. ඒක හරි. ඒක හරි. ඔව්. නෑ. ඔව්. අනේ හරියි. හිතේ හදනවා කතාවක්. ඔව්. හරි. ඔව්. වෙන්නේ. ඔව්. වැඩෙන්නේ. ඔව්. ඔව්. යමු වෙනවා. යමු වෙනවා. ඔව්. ඒක ඇත්තටම ඔව් ඔව් ඇත්තටම ඔව් ඇත්තටම මුලදී ඔව් ඇත්තටම මුලදී එහෙම කරන්න පුළුවන්. හැබැයි හොඳට විපස්සනාව වැඩෙනකොට ඒ කියන්නේ විපස්සනාවේ සෑහෙන ටික ටික ටික ටික එහාට යනකොට හිත විසින්ම ඔය දේ කරනවා. ඒ හිතම පුරුදු වෙනවා. දැන් මේ දැක්කට නොදැක්කා වගේ ඉන්න අපි දැන් ඔතෙන් දෙනම් දැන් ওই මහත්ය කියන ක්‍රමේදී අපි තුම ඔන්න දැක්කා. දැක්කාම ඉතින් ඔන්න රාගයක් එනවා නම් රාගේ වෙනුවට ඔන්න අසුබයක් වඩනවා. ඊළඟ ඉතින් නවත්ත ගන්නවා. වැඩි දුර යන්න දෙන්නේ ඔන්න මාක් හරි තව කෙනෙක් දැක්කම ඔන්න ද්වේෂයක් එනවා. ඒක ද්වේෂය දුරට යන්න නොදී ඔන්න මෛත්‍රියක් හරි වඩලා ඔන්න නවත්ත ගන්නවා. ඒකත් වරදක් නෑ. ඒ කියන්නේ මුල් කාලෙදී කොහොම හරි මේක මේ වළක්ව ගන්නයි තියෙන්නේ. හැබැයි හොඳට විපස්සනාව දියුණු වෙන්න දියුණු වෙන්න ඔය දේ නිකන් ස්වාභාවිකව හිතේ පිහිටනවා. ඒ ඒ පිහිටන්නේ ටිකක් විපස්සනාව වැඩෙන්න ඕනේ. අර නිමිති නොගන්නා ස්වභාවයක් ටික ටික ටික ටික හිතේ හැදෙනවා. ඒ ඒ හැදෙද්දී මේක අලුතෙන් අපි අසුබයක් වඩන්න ඕනේ නැහැ. මෛත්‍රයක් වඩන්න ඕනේ නැහැ. විපස්සනාවෙන් හදලා දීලා තියෙනවා මේ ඔක්කොම ටික. අසුබ මෛත්‍රිය මොකුත් නෙමෙයි. කෙලින්ම නිමිති ගැනීම වැළැක්වීමක් ඔන්න විපස්සනාවෙන් කරනවා. ඒක ඒකේ තමයි අන්තිමට යන්න තියෙන්නේ. ඒවා තමයි ඇත්තනම මේ කාලයක් තිස්සේ ප්‍රගුණ කරන්න තියෙන්නේ. ඒ කියන්නේ ඒ ඒකට එන්නේ කාලයක් යනවා. ඒක එකපාරට කරන්න බෑ. හැබැයි කාලයක් යනකොට එතෙන්ට තමයි යන්න තියෙන්නේ. ඇත්තටම බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය හරිම ඒ කියන්නේ ඔය ඔක්කොම දේවල් අඩලුහුඩුකම් ඔක්කොම ටික දාගෙන මේ එක එක උපකරණ ටික උපකරණ පාවිච්චි කරගෙන ටික ටික ඇවිල්ලා අන්තිමට හරිම කියන්නේ ස්වාභාවික ගමනකට හරිම නිවිච්ච ගමනකට අන්න මඟ පෙන්නනවා. එතෙන්දී යන්නේ නිමිති නොගන්නා හිත කියන්නේ පිරිසුදු කරගෙන හිත සැහැල්ලුවෙන් කෙලස් ඇති වෙනවා නම් එතන එතන නිවනිවා යන පාරක් තමයි තියෙන්නේ. අපි සමහරලාට ඉතින් ඉස්සරහට මේ මේ යෝගීන් තත්ත්ව එක එක දේවල් විස්තර කරද්දී ඉතින් ටික ටික අපි ඒවා විස්තර කරමු. ඉතින් කොහොමත් ඉතින් අපි භාවනාවක් කරනකොට විශේෂයෙන්ම මේ මහත්යත් මතක් කළා වගේ අපි හිත ඔහේ කියන්නේ මුල් කාලෙදී අපි හිත ආරක්ෂා කරගන්න සෑහෙන්න මහන්සි වෙන්න ඕනේ. මොකද අපි භාවනා කරන කාලේ විතරක් භාවනාවක් කළා අනිත් වෙලාවේදී හිතට ඔහේ යන්න දීලා හිත කෙලසෙන්න ඉඩ හරිනවා නම් එතකොට ඉතින් අර අපි දිනු කරන දේවල් එහෙම්ම ඒව හරහා විනාශ වෙලා යනවා. අර කියන්නේ මේ කෙලෙස් හොරු ඇවිල්ලා අපේ තියෙන ගුණධර්ම පැහැරගෙන යනවා. ඒ නිසා ඒකෙන් වළක්ව ගන්න නම් අපි අපේ හිත හිත ආරක්ෂා කරගන්න ටිකක් උත්සාහත් විය යුතුයි. එහෙම කියන්නේ අර විශේෂයෙන් කියන්නේ ඔය කතන්දරවල වෙනත් ලෝකවල අතරමං වෙලා හිත හිතා ඉන්න ගතිය පුළුවන් තරම් අඩු කරන්න ඕනේ. අඩු කළා අපි මේ කයත් එක්ක ඉන්න ඕනේ. නැත්තම් වේදනාවක් එක්ක ඉන්න ඕනේ. නැත්තම් හිත දිහා බලාගෙන එන දේවල් වලට රැවටෙන්නේ නැතුව ඉන්න ඕනේ. ඉතින් මේ හතරේ අපි අපේ අවධානය පවත්වනවා නම් අන්න අපිට පුළුවන් වෙනවා අපිවම රැක ගන්න. ඉතින් ඒකයි ඉතින් ඉස්සරහට කරන්න තියෙන්නේ. හොඳයි එහෙනම් අද අපි පැයකුත් විනාඩි 20ක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවක නිරත වෙලා තියෙනවා. ඒ වගේම මේ පින්තුන් අදත් ධර්ම දේශනාවකටත් සවන් දුන්නා. තමන් මුළු දවස පුරාම බණ භාවනා කටයුතු වලත් නිරත වුණා. මේ අන්දමින් අද දවස පුරා රැස් කරගත්තා වූ සියලුම කුසල් අපේ නමින් මිය පරලෝකයේ සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා. යම් සත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ අයත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අප සියලු දෙනාටමත් මේ රැස් කරගත්තා වූ සියලුම කුසල් උතුම් වූ නිවන් සුව අවබෝධයේ පිණසම හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.